ඉතින් බුද්ධ ශාසනයේ ප්‍රසිද්ධ පොතක් තමයි තේර තේරිගත කියන එක ඒවකට සර්වචනන්ත වැඩ ඉන්න නැත්නම් සර්වචනන්සේ ධර්මාන ජීවන කාලෙදීම සාසන විශේෂ සේවාවන් කරපු යගේ විශේෂී දක්ෂකම් තිබුණ යැත්තෝ තමන්ගේ ජීවිත කාලය පුරා ඒ ශාසනයත් හා සම්බන්ධ වෙලා කිරිච්ච වැඩ පිළිබඳව සතුටු උදාන ප්‍රකාශ කරලා තියෙනවා බුදුජානන් වහන්සේගේ උදාන පාළියේ උදාන ගාථා වශයෙන් සඳහන් කරලා තියෙනවා ඒ ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඒ දේශනා කරපු දේවල් තේර ගාථා තේරී ගාථා වශයෙන් සඳහන් වෙලා තියෙනවා ඒවත් ඇත්තටම උදාන ගාථා එතකොට මේ උපසේන ස්වාමීන් වහන්සේ වංගන්ත පුත්ත උපසේන වංගන්ත පුත්ත කියලායි සඳහන් වෙන්නේ මේ ශාන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ සහෝදරයෙක් බාල සහෝදරයෙක් කී කාලේ බුදුරජාණන් වහන්සේගෙන් කීර්ති නාමයක් දිනාගෙන තියෙනවා සමන්ත පාතාධිකා කියලා. සියලු දේම ප්‍රසාදේලවන සුළු ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අනික් අයට ශාසනික අර්බුදයක් හෝ භාවනා ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයේ Brahmacharya ජීවිතය අරුමුදයක් පත්විච්චාම මේ වගේ වැඩි මහල් ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කරුණු කාරණා විමසකෝ ගතියක් ඒ පොත්පත්වල ඉතිහාසය සඳහන් වෙනවා. ඉතින් මේ බුදුපියාණන් වහන්සේ පාර්ලිය වණේට වැඩම කරන්න හේතු වෙච්ච සිද්ධියේදී තාම පේන හරිය උත්තරයක් නැති වෙනකොට සංවේදී සංවේගී ස්වාමීන් වහන්සේලා කීප නමක් මේ උපසීල ස්වාමීන් වහන්සේ හම්බෙලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ වගේ සංඝයා දෙකට බෙදලා ඉන්නවා සංඝයා බුදු ජානන් වහන්සේ උපේක්ෂකව නිසද්ද අරණ්‍ය වාසයක් ගත කරනවා ඉතින් ඒ අතරමැද ඉන්න අපි සාසනික හැඟීමක් තියෙන අපි කොයි විදිහටද හැසිරෙන්න ඕනේ මොකක්ද අපේ යුතුයකම් භාරය කියන ප්‍රශ්නේ මේ වංගන්ත පුත් උපසීල ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු වෙලාවේදී ඒ ශාන්සේ දීලා දීලා තියෙනවා මේ උපදේශ පන්තිය ඒ කිසිම බාහිර අභ්‍යන්තර අරුද අසහන මානසික පීඩා තිබුණත් තමන්ගේ භ්‍රමචර්ය ජීවිතයේ බාධා කරදර වලින් තොරව ගෙන යාම සඳහා අරුද තිබුණත් නැතත් කාටත් වගේ ප්‍රයෝජන උපදේශ පන්තියක් ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වගේ ඇත්තෝ ඒව ඉස්මතු කර කර ඉස්මතු කර කර පෙන්නනවා. ඉතින් ඒක නිසා ඒ වගේ දෙයක් මේ ශ්‍රී සමන්ල තේන වාසනය මුල් කරගෙන යන මේ භාවනා වැඩමුළුවේදී මූලික තේමා වශයෙන් ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා කල්පනාවේ මට ආවේ. ඉතින් ඒකෙදී ඊ අපි සාකච්ඡා කරා යම් කිසි කෙනෙකුට ඒ වගේ තමන්ගේ ආගමික ධාර්මික ජීවිතය බාහිර බාධා වලින් කරදර නොකරගෙන ජීවත් වෙන්න නම් තමන් ඒකට සුදුසු පරිසරය සකස් කරගන්න ඕනේ. ඒ පරිසරය සකස් කර ගැනීමේදී භාවනාව කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම නම් හිත හදන වැඩක් තමයි. නමුත් මේ මුල් ගාථා ටිකේ පේනවා හිත හදන්න ලෑත් වෙන්න පරිසරය කොච්චරක් බලපාන්නේ කියලා. බටහිර දැන් මේ වෙනි පරිසරයක් ගැන නොතකා කෙලින්ම විපස්සනා සමීකරණ කීපයක් කටපාඩම් කරගෙන කෙලින්ම භාවනාවට බහැලා ඔක්කොම ඒ උත්කෘෂ්ඨ ඵල ලබා ගන්න පුළුවන් වෙයි කියලා ඵල ලබා ගැනීම අදහසින් ඒක තන්නේ ක්‍රම මනසයිති කාරණාවක් වඩපත් කරපු නිසා ඒ අතංගේ ඒ පොත්පත් කියවන හිතනවා කල්පනා කරලම නිවන් දකින්න පුළුවන් වෙයි කියලා. ඒ විදිහට හදලා පෙන්වන්න හදන්නේ. මේ හිතටම මේ ටික දීපුවම කරගන්න පුළුවන් වෙයි කියලා. නමුත් මේ වංගන්තපුත් උපතිස්ස ස්වාමීන් වහන්සේ සර්වචන් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වගේ මේ වැඩේට බහැලා මුල්ලචුත්තමයන් වහන්සේලා පෙන්නලා තියෙනවා ඒ හිතක් හදාන පරිසරය හිතක් හදාන වචනය හිතක් හදාන කය කොච්චරක ලෑස්තියක් අවශ්‍යද කියලා. මේ හිත තමයි හදන්නේ. ඒක පිළිබඳව අවසාන ඵලයේ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අපසාරිය නැතුව පරිසරය නැතුව අදාළ හේතු සාධක නැතුව ඒක හදන්න හිතලම හදන්න උත්පත් කියවලා හදන්න එහෙම නැත්නම් කල්පනා කරලා ගන්න එහෙම නැත්නම් කෙටි මාර්ග වලින් ගන්න එහෙම නැත්නම් කරපු කෙනෙක්ගේ සුභාචින්තන හරහා මේක ගන්න කරන හැම එකක්ම අවස්ථාවාදී විදිහටයි මට බුරුමේ බණෝ ගන්නපු ස්වාමීන් වහන්සේ කියලා කිව්වා. තමන්ලට අවශ්‍ය කරන සුදුසුකම් නැතුව ඵල අපේක්ෂා කරන මිනිහට කියන්නේ අවස්ථාවාදියා ඒක වෙනුවට කරන්න තියෙන්නේ ප්‍රතිඵල අපේක්ෂා කරන එක නෙවෙයි ප්‍රතිඵල ලැබීමට අවශ්‍ය කරන හේතු සම්පාදනය කරන එක. යෝගාවචරය කියන්නේ අන්න එහෙමනි කෙනෙකුට. එහෙම නැතුව සමන් ළඟ නැති අදාළ දිනු කරගත්ත නැති ගුණ රාශියක් වෙනුවෙන් ඒ ගුණ තියෙන කෙනාට ලැබෙන ගුණ බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ අවස්ථාවාදීක. ඒ වාගම එතන ඒ කතාව සම්පූර්ණ වෙන්න ඒ ස්වාමීන් වහන්සේ කියනවා යම් කිසි කෙනෙක් ඒ ಗುಣ සම්පාදනය කරගෙන අවශ්‍ය තමන්ගේ ಗುಣ ටික අදාගෙන ඒ ಗುಣ වලට අදාළ ප්‍රතිඵල ලැබුවට පස්සේ වෙන කෙනෙකුට උදව් කරන්නේ නැත්නම් ඒ ආත්මార్థකාමී කියනවා. එයා ඉතින් නැතර වෙන නරකයි ඒ තව එකට එන්න තියන අයට උදව් කිරීම සඳහා ආත්මార్థකාමී නොවි උදව් කරන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨ ගුණ දෙකකින් යුක්තයි උන්වහන්සේ අවස්ථාවාදී වුණ මේ සාරා සංකේ කල්පලක්ෂය කිසිම පැකිලීමකින් තොරව පාරමිතා පිළිව හේතු සම්පාදනය කරා අවසාන ජීවිතයේ ඒ දුෂ්කරවත පුරනකොට පුදුමාකාර හේතු සම්පාදනයක් කරා ඊට පස්සේ ඵල ලැබුවට පස්සේ එක දවසක් විවේක ගතලා එතන පටන් අවුරුදු 45ක් එක දිගටම දවසට පැය 18ක විතර සේවා මුරයක් යොදාගෙන තමන් විශ්ීම කටයුතු කරා ඒ නිසා බුදුහාමුදුරන්ගේ ඉදිරිපත් කිරීම හරිම ප්‍රායෝගිකයි හරිම දාර්ශනිකයි හරිම ප්‍රතිඵලදායකයි ඉතින් ඒ ටික පේන තියෙනවා මේ ඊයේ අපි කතා කරපු මුල් ගාතාවල විවත්තං අප්පනික්කෝතං වාලමික නිසේවිතං සේවේ සීනාදරම් වික්ඛු පරිදල්ලාන කාරණා මේ ස්වාමීන් වහන්සේ කියනවා අවසාන ඵලයේ බලාපොරොත්තු වෙනවා නම් විවත්තං අප්පනික්කෝසං ඒ කියන්නේ විවේක සේනාසන ඇසුරු කරන්න ඕනේ ගෝධාවෙන් තොර. නිස්සද්දව විවේක සේනාසන ඇසුරු කරන්න ඕනේ. වාලමික නිෂේවිතං වනමුර්ගයන් සිටින කැලවල් වලට යන්නේ කියලා කියනවා. ඒ නිතර රාජධානි වලට හෝ අගනුවර වලට හෝ ගාන්‍ය අංගම් වලට යන්නේ නෙවෙයි කරණ තියෙන නගර වලට ඒ වනමුර්ගයන් ඉන්න කැලවල් වලට යන්න සීවී සීනාසනම් බික්කුවන් ඒ වගේ සීනාසන සේවනය කරන්ඩ පරිසල්ලාන කාරණා තමන්ට විවේකයේ පිනිස එහෙම නැත්නම් උදේකලාව කියන වචනේ පාවිච්චි කරනවා. විස්රාමයේ කියන වචනේ පාවිච්චි කරනවා. ඉතින් ඒ විදිහට ඒ විවේක සීනාසන නැතිව අර වගේ කල්පනා කරලා විතරක් විපස්සනා සම්පූර්ණ කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒක අවතක්සේරුවක් කියලා හිතෙනවා. ඒක මොකද ඒ ඉතහාසන වැඩේට වචනේ හැදීම සහ කය හැදීම ඒ කයට අදාළ පරිසරය ඉතාම වැදගත්. ඒකෙන් අනිත් පැත්තත් එතනම කියනවා. මේ කියන කැලේකට නොගියයි කියලා මේ විදිහට ගෝසා නැතිතෙන් ගියයි කියලා නොගියයි කියලා සීවන සීනාසන අසුකරේ නෑයි කියලා පාත් වෙන්න බෑ කියන්නත් බෑ. අපේ සංසාරය අපි ළඟ පෙර උපනිෂ්ඨේ සම්පත්‍ය වශයෙන් සම්පාදනය වෙලා තියෙනවනම් අපිට ඒව නැතුවත් කරන්න පුළුවන්. නමුත් සම්පූර්ණ චිත්‍රය සංසාරෙ දිගහැරලා බලනකොට එක්කෙනෙක්ගේ ක්‍රමක්‍රමික දියුණුව ඒ වගේම සම්පූර්ණ වර්තමානයේ සියලු මිනිස්යන්ගේ භාවනා කරන අයගේ චරිත එකසේ සමාලෝචනය කරලා බැලුවොත් පොදුවේ මේක තමයි කියන්නේ. පටන් අර ගන්නකොට පරිසරය සකස් කිරීමෙන් මිනිහා වැඩ කටයුත්ත පේනවා. සිංහලයා කියන්නේ ගතක කැපුම ගස මුල පෑදුමෙන් දැනේ හානා හීය පානා අඩහැරෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතු බද්දීම අතැල්ලුමෙන් දැනේ කියලා හැරෙනකොට ගියකි පොල් ගහ ගන්න දෙන්නේ කේල් ගහ ගන්න දෙන්නේ කියලා. ඉතින් එහෙම නැතුව ඒව ගැන නොසලකලා මේ භාවනා කටයුතු කරන්න ගියාට ඒක නෑ එකතන කරකැවෙනවා. ඒ අවශ්‍ය දේ සම්පාදනය වෙනකම් අනිකුත් කොච්චර අඩුම කඩම තිබුණත් අඩුපාඩුකම් තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම මානස වඩන වැඩක් තමයි. නමුත් මේ පළවෙනි ගාථාවේ මොනම දෙයක්වත් මනසක් ගැන සඳහනක් ඇත්තෙම නැහැ. පරිසරේ විතරමයි සකස් කරලා තියෙන්නේ. ලෝකේන පිච්ච සන්තුස්සේ නාඤ්‍යත් පරේ රසම්භව. නාඤ්‍යත් පතේ පත්තේ රසම්භව. අහුවෙච්ච ඕනම රූක්ෂ ආහාරකින් රූක්ෂ සීනාසනකේ රූක්ෂ අඳුමකින් යැපෙන්න පුරුදු වෙන්න ඕනේ. විවිධ රස රසමසවුණු ප්‍රාර්ථනා කරන්න ඕනේ. භවනා කරන අපිට මේ මේ දේවල් තියෙන්න ඕනේ කියලා එහෙම මානසිකත්වයක් තිබුණොත් ඉදurang පිළිවීමට යන්නේ. ඒ නිසා ඉදurang දුක් දෙන්න එපා. අත්කීමතාණියෝගෙට ලදයන් දෙකකින් සතුට වීමේ කියන යෝග ගුණය යෝගාවචර ගුණය දිනු කරන්නේ නැතුව යෝග ජීවිතය මේ මේ අයිතිවාසිකම් සඳහා මේ මේ දේවල් වලට විරුද්ධව හටන් කිරීම සඳහා පාවිච්චි කෙරුවොත් ඒ කියන්නේ මානසාතන වැඩකට යාගේ සූදානමක් නැහැ අදුගානේ ඉන්ද්‍රයන් ටිකවත් দমনය කරගෙන යම් ප්‍රමාණයකට කීකරු කරගන්නේ නැහැ රසේසු අනුගුද්දස්ස ඥානේන රමති මනෝ රසජීදී තියෙන මිනිහට ධානයක් වෙන්නේ නැහැ කියලා මේ හඳුරෝ කියනවා එක එක විවිධ රසවල් විවිධ දේ ආශාවල් තියෙන මිනිස්සයාට මේ ධ්‍යාන සම්පත්තියක් හෝ භාවනාවක් නැහැ. ඉතින් මේකට මෙහෙමත් කියනවා. ධ්‍යානයක් හෝ සමතයක් පිළිබඳ රසය ආශාව තිබුණොත් ධ්‍යානයක් කරනවා හම්බෙන්නේ නැහැ. මට මේ මේ සමාධිය අවශ්‍යයි, මට මේ මේ ධ්‍යාන අවශ්‍යයි, මට මේ මාර්ගඵලය අවශ්‍යයි කියලා ඊ ආශාව පවා මේ භාවනාවට කරදරයක්. ඒ සාමාන්‍ය මේ ඇට ලස්සන රූප කණ ශබ්ද දිවට රස වගේ විතරක් නෙවෙයි මේ ධර්ම ආශාව පවා උනට වැඩිව ගියොත් කරන්න බෑ. ඒ සඳහා කරන්න තියෙන කල යුත්තේ කරන්න වේලාවට ලැබෙන එක ලැබේ. එහෙම නැතුව මම මේ දේ කරපු නිසා මට මෙච්චරක් ඕනේ අල්ලපු දේ කරන්න හම්බුණා ඒ මට නැති කියලා ඒ කතා හර්ගස ගන්න අපිට ගහපා දෙන්න දෙයන්නාට කෙනෙක් නැහැ. අනාථ ධර්මයක් එක වැඩ කරන්නේ ඒක නිසා රසේසු අනුගිද්දස්ස ඥානේන රමති මනෝ යම් කෙනෙක් රස අනු රසගේදෙහි ව්‍යාවෘත නම් ඒ කෙනාගේ මනස කවදාකවත් ධ්‍යාන පැත්තකට සමතයක් පැත්තකට භාවනාවක් පැත්තට යන්නේ. ඒක නිසා අල්පේච්ඡ නැත්නම් වෘක්ෂ දේවලින් යැපිලා සතුටු වෙලා විවිධ රස විවිධ සුඛ අපේක්ෂා නොකරන ගතිය යෝගාවචරය තියාගන්න හැබැයි දුක් දෙන ගතිය තියාගන්න නරකයි. තමයි මේ වැඩියෙන් දුක් දුන්නොත් වැඩියෙන් භාවනා හරියයි කියන කතාවකුත් නැහැ. අත්තිකිලමතාන යෝගයට වැඩ. වැඩියෙන් සැප හොයාගෙන ගිහිල්ලා සුඛභෝගී පාරිභෝගිකත්වයට වඩනොත් ඒ භාවනා හරියන්නේ නිසා මැද මාර්ගයේ යෑම හිතේ විතරක් නෙමෙයි වචනේ තියෙන්න ඕන, කයේ තියෙන්න ඕනේ. අපිච්චෝච සන්තුෂ්ඨෝච පවිත්තෝච වශයෙන් මොනේ. අපි සතොස් ගුණ දිනු කරගන්න ඕනේ. ඒ අපි සතොස් ගුණ දිනු කරන්නේ යම් ලදදී සතුටු වෙලා සතුටින් හිත පිරිච්ච ගතිය ඉඳගෙන දවසේ වැඩි වේලාවක් විශ්‍රාම වෙන දවසේ වැඩි වේලාවක් විවේක වෙන දවසේ වැඩි වේලාවක් උදකලා වෙන ජීවිතයකට යන්න බෑ ගොඩාක් දේවල් පිළිබඳ සිතුම් පැතුම් බහු වෙනවා ඒ නිසා අපිස්සතොස් ගුණ දිනු කරගෙන ඒන් අපිස්සතොස් ගුණ වලට ලැබෙන ප්‍රතිලාභය තමයි මෙලොව වශයෙන්ම තමන්ගේ වැඩක් කරගෙන විවේකීව ගත කරන්න පුළුවන්. අන්නේ විවේක උදකලා බව අගය කරන ගතියක් තියෙනවා. ඉතින් ඒක අසංසට්ඨෝ ඝාට්ටෙහි අනාගාරේහි චුබය. තමන් ගිහියන් එක විතරක් නෙමෙයි පැවිද්දන් Brahmacharya අත්වන් එක්ක අනවශ්‍ය සංසර්ගයක් ඕනේ නැහැ. භාවනා කරන අයෙක්වත් භාවනා නොකරන අය පිළිබඳව හෝ නැත්නම් ගියන් හෝ ගිහිගේ අතහැරපු අය පිළිබඳව කවුරු එක්කවත් පරිපාසානයක් තියාගන්න එපා. ඒ තියෙන හැම එකකින්ම වෙන්නේ විවේකයට බාධා. හැම චිත්තක්ෂණයක විවේකයට බාධා. ඒක නිසා අසුර තියාගන්න ඕන පරෝජන සලකලා විතරයි. පරෝජන චිරවට අසුර කරනවා නැත්නම් අයින් වෙන්න ඕනේ. ඒක තමයි අපේ තියෙන කල්යාණ මිත්‍රත්වය. ඒ අවශ්‍ය ප්‍රයෝජන කාරණාවක් නතු කතාවක් වචනයක් කතා කරන්න ඕන කමකුත් නැහැ. ගණිතයක් කරන්න ඕන කමකුත් නැහැ. කෙනෙකුට කෙනෙක් හම්බ වෙන්න ඕන කමකුත් නැහැ. අවශ්‍යතාවයක් නැත්තම්. ඒ නිසා නිකන් ඇයි හොඳයියක් පවත්තන කෙනාට කොහොමඩක්වත් හිතේ විවේකයක් ලබා ගන්න බෑ. ඉතින් ඒක නිසා ඒ ඇලිගලි වාසය එහෙම නැත්තම් ආලිංගන සුහදකම් ඔක්කොම අර විවිධකයට බාධා වෙනවා. ඉතින් මේ කර්ම දිහා බලනකොට මෙතන තාම මේ භාවනාවට ලෑස්තිලා නැහැ නමත් අවශ්‍ය කරන පසුබිම මේ ස්වාමීන් වහන්සේ පෙන්නලා දෙනවා. ඉතින් මේ ස්වාමීන් පෙන්නලා දීලා අවුරුදු 2000 ගණක් අපේ පොත්වල මේවා රැකුණේ. ඒවා අනෙකුත් ගරුකටේශ ස්වාමීන් වහන්සේලාත් නැත්නම් සර්වචන් වහන්සේ මෙහා සමානව අගය කරපු නිසා නැත්නම් පළවෙනි ධර්ම සංගායනාට එකතු වෙච්ච 500ක් මහරහතන් වහන්සේලා මේව සංගායනාවට සංගීති කරන්න ගන්නේ නැහැ. අර ගත්තේ මේ වගේ වටිනාකමක් තියෙන නිසා. ඒක නිසා සම්ප්‍රදාන කුල රට කිපදීච්ච අපි වගේ අයට විශේෂයෙන්ම කියන්නෝනේ ගෝවා පොහසත් දෙන්නතු ගෝවා දුප්පත් දෙන්නතු මැදපන්ති ඉපදීච්ච අපි වගේ අයට මේ වගේ දේවල් අහලා තේරුම් ගන්න පුළුවන් වුණාට උගක් උසස් කුලයක උසස් පොසත්තනක ඉපදුනා නම් ගා දුක්පත්තන කියන මේක අහන්න හම් වෙන්නේ නැහැ. අහලා මේකට තියෙන ධර්ම රසය තේරුම් ගන්න හම් වෙන්නේ නැහැ. ඒක නිසා පතිරූපදේශ වාසයක ලොකු වටිනාකමක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක නිකන් මේ විහිං පනවගත්ත එලිමාසිත කඳවුරක රදවියන් වගේ අනවශ්‍ය නීති දමා ගැනීමක් නෙවෙයි. අපි බාලදක්ෂයෙක් බාලදක්ෂිකාවක් වගේ ඒ ඒ ඕනම දෙයකට පුරුදුකට හැඩ ගැහෙන්න පුළුවන් මනසක් සකස් වෙන්න නම් ඒකට වචනේ සකස් වෙන්න ඕනේ, කය සකස් වෙන්න ඕනේ. කය වචන සකස් වෙන්නේ නැතුව මනස විතරක් වෙනම සමීකරණයකින් වෙනම ඉන්ද්‍රජාලයකින් වෙනම গুপ্ত ක්‍රමයකින් සකස් කරන්න පුළුවන් වෙයි කියලා හිතනවනම් ඒක නිකන් බුද්ධ ආගම গুপ্ত ආගමක් කරගන්නවා. මේක කිසිම গুপ্ত බවක් නෑ. මේක තියෙන එකට එක ප්‍රතිඵල ලබා දෙන ගතිය. ඉතින් අද ඉදිරිපත් කරගාතා තමයි යථා ජාලෝච මෝකෝච අත්තානං දසේ තත. නාති වේලම් භාසෙය්‍ය සංගමජ්ජම්මි පණ්ඩිතා. ඒ අර විදියට තමන්ගේ විවේකයේ සකස් කරගත්ත නැත්නම් විවේක සකස් කිරීමේ වටිනාකම තේරුම් ගත්ත කෙනා මෝඩෙක් වගේ ඉන්න බුතේට ඕනේ කියලා. ජාලෝ කියලා කියන්නේ මූග කියලා කියන්නේ මෝඩෙක් වගේ ගොවියෙක් වගේ. හැම දෙයකටම ඉදිරිපත් කරලා පැනලා දෙන ಜಾති කටයුතු වලට ගියොත් ඒක නට කවදාකවත් විවේකයක් හම් වෙන්නේ නැහැ. ගමේ තොටේ හම් වෙන්නේ නැහැ. විහාර මේ කන්තෝරක කාර්යාලයක හම් වෙන්නේ නැහැ. ගෙදර දොරක හම් වෙන්නේ නැහැ. ඒ නිසා කාරණාවක් Taman ඉදිරියට එනතේ නැත්නම් ප්‍රශ්නයක් Tamanට ප්‍රශ්න කර වෙනතේ මට ඔයා බලා උදව් කරන්න ඕනේ නැහැ. මොකද එහෙම කවදාකවත් ඉවර කරන්න පුළුවන් ලෝකයක් නෙවෙයි මේක. ප්‍රශ්නකින් පටන් ගන්න ප්‍රශ්නකින් කෙලවර වෙන ලෝකයක් මේකේ තියෙන. කවදාකවත් මේ මම ඉන්න තැන ප්‍රශ්න නැතුව තියෙන්න පුළුවන්. මම දුක්පතුන් නැති ලෝකයක් හදනවා කියලා පටන් අරගත්තට ඒක කවදාකවත් මේ ලෝකේ මේ මනුස්ස ලෝකේ මතුපිට මවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිසා ප්‍රශ්නයක් Taman ළඟට එනතේ ප්‍රශ්න ඔබට ප්‍රශ්න කරන තේ ප්‍රශ්න වලට ප්‍රශ්නයක් කරන්න ඕනේ නැහැ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රකාශයක් තියෙනවා ආන්න ඒකට යුත් සාමාන්‍ය ලෝකෙ හිතන්නේ කරදරීමක් කියලා නමුත් මේ මංගන්ද පුත් උපදේශ ස්වාමීන් වහන්සේ කියලා කියනවා ජාලෝච භූකෝච එන්නත් කෙනෙක් වගේ නොදන්න කෙනෙක් වගේ අවශ්‍ය දෙයක් තියෙනවා කෙනෙක් ඇවිල්ලා අහයි අහුවට පස්සේ නොකරම බැරි නම් කරනවා මිසක් ඉදිරිපත්ලා කරන්න යන්න එපා කරන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද ඒ තමන්ගේ විවේකයේ ප්‍රධාන වශයෙන් හානි කරගන්නවා අනිත් එක්කන ඒකේ අගයක් ආඩම්බරයක් නැතුව උදව්වක් කරොත් අනිත් එකට ඒකාන්ත කරදරයක් ඒ කෙනාට අගේ එනකන් තුන් සැරයක් යදින්න අරින්න ඕන පළවෙනි සැරේත් කිව්වා ඕක කරබන්න දෙවෙනි සැරේත් කිව්වා කරබන්න තුන්වෙනි සැරේත් කිව්වට පස්සේ දැන් සැර දෙසරක් කිව්වා දැන් මේ තුන්වෙනි සැරේ තාන්නේ ඕනෙමද කියලා උදව්ව කෙරුවොත් ඒ කරන කාරණාට ගෞරවයක් ඉතුරු වෙනවා ඉතින් ඒක නැති නිසා අපි යුනිවර්සිටි එකේ ඉන්නකොට කියන්නේ පැනලා දෙනවා කියන්නේ. පැනලා දෙන්න යන මනුස්සයාට දැන් සිංහලේ කියන්නේ හොඳ හිතෝ ධම්මණ්ඩි හැමදම් බඩින් කියලා කතාවක් තියෙනවා. ආදාගත් ඉවරයක් නැහැ. ඒක නිසා තමයි දැනගන්න ඕනේ යෝගාවචර ජීවිතය ආවට පස්සේ පෛරුපාදානකම් ගමේදී ගන් තොටේදී බෑ. මේකට ආවට පස්සේ අපි ආවේ විශාල කැපකිරීමක් කරලා අනිත් එක්කනත් කැපකිරීමක් කරලා තමයි ආවේ. අපි දෙන්නේ අඳුරන්නේ ගන් තොටේ අඳුරුක බඩ නෙවෙයි යෝගාවචර කමට. ඒ නිසා ඕනේ නැති පයිරු පාසන කනුවනේ. ඉතින් මේක හරි අමාරුයි අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ හැටියට මොකද මේ අන්ධහැර පෑමනේ සැරවැඩියන්නේ. දන්න දේවල් වලටත් වැඩිය මම අසවල් දේ දන්නවා, අහවල් දේ දන්නවා කියලා කියාපාන ලෝකේ සියලු ගුණ ඇතිව ගුණ ප්‍රකාශ නොකර ඉන්න ගියාම ඒක නුගුණයක් වගේ අද පේනවා. ගුණවත් උනාට ගුණය ප්‍රකාශ නොකර සිටීම නුගුණයක් වාගේ ලෝකයක් වෙනවා. සංස්කෘතිය කියන්නේ ගුණා ගුණේසු සුගුණා භවಂತಿ. ගුණවතා ළඟටපත් වෙච්ච ගුණේ විතරයි සුගුණයක් බවටපත් වෙන්නේ. ඔළුව නරක් වෙච්ච නුගුණිම නැසයාගාට මොන ගුණේ ආවත් ඒ මාසයා කඩුව ගිලගත්ත මිනිහෙක් වගේ දැලිපි හදවගත්ත හිලෙක් වගේ කපා කොට ගන්නවා. එනිසා මේ යෝග ගුණ එනකොට Taman ඒකට දරා ගන්න පුළුවන් ගුණවතෙක් බවටපත් වෙන්න නම් ඇස් ඇත්තේ නොත් අන්ධෙක් වගේ කන් ඇත්තේ නොත් බීනෙක් වගේ කාරණා තේරුණාට මොකද මොඩේක වාගේ පැනලා දඟලන කරන්න පුළුවන් වුණාට කොන්දේමාරු ටීම් එකක් වාගේ එහෙම බැරි නම් මලමිණියක් වාගේ ඉඳලා හරි තමන්ගේ විවේකයක් ගන්නයි කියලා කියනවා. ඉතින් ඒ ගුණ ධර්ම ඒක ධර්මතාතික දාන්නේ නැත්නම් ඒ කිනාට ලෝකෙ පුත්තන කරදරයක් වුණත් ඒ හැම එකකින්ම හිත කරදර ගන්නවා. ඒක නැත්නම් හිත කරදර ගැනීම මානවයිති වාසියක් කරගෙන ජීවත් වෙන්න හදනවා. පත්‍රේ බල්ලා හරි ගමන්නේ තීන කාම කරත්තල් ඔළුවේ දාගන්න. රේඩියෝ ගහලා හරි ගමන්නේ තීන දෙකකින් ඔළුව නරක කරගන්න. ටෙලිවිෂන් එක බල්ලා හරි ගමන්නේ ඔළුව නරක කරගන්න. මේ මෙල්බර්න් එකේ ඉන්නකොට ඒ මහත්තයෙක් ඉතාමත්ම අමාරු වෙනවා. අවුරුදු 3ක් විතර සැලසුම් කරලා මේ මේ වගේ නිවාසික භාවනා වැඩමුළුකට ආවා. ඉතින් හරි සතුටු වුණා. මම අනේ අවුරුදු 3ක් අදී මහන්සිලා තද බල වැඩ කරන කෙනෙකුත් නෙමෙයි. කරලිවල ඊට පස්සේ දෙවෙනි දවස් තුන්වෙනි දවස් කොහොමද මට ඇල්ලගත්තේ කොහොමද ස්වාමීන් වහන්සේ බලන්නකෝ භාවනා කරන්නේ මම නම් ඒ මොකද ප්‍රශ්නේ බලන්න ලංකාවේ මේ මුස්ලිම් මිනිස්සු කාමෝ කෙනෙක් මරලා ඉතින් මගේ මගේ බඩ දනවලු කොහොමද මම භාවනා කරන්නේ කියලා මම කිව්වා මම නම් දන්නේ නැහැ මම කාමෝ කෙනෙක් මම නම් දන්නේ නැහැ කියලා ඒ මට මම ආයි මං යනවා මට බෑ ආයි භාවනා කරන්න ඒ තොරතුරු හොයාගෙන යනවා ඒ තරතුරට හරි සංවේදී ඉව සංවේදී වුණාට පස්සේ අර මැරිච්ච හම්දුරුවක් කනගාටු වෙන්නේ නැති තරම් මෙයා කනගාටු. මේක තමයි අපේ මානව අයිතිවාසිකම. කොහේ හරි යන කොන කන්දක් ඔළුවේ දාගන්නවා. දාගෙන ඉවරලා අමාරුවෙන් හොයාගත්ත වෙලාව පැත්තක තියේදී දුක් කරදර ගැනීම මේක සදාචාරාත්මක වගකීමක් කියලා හිතාගෙන ඉන්නවා. යෝගාවචරය ඒ පැත්තට කටයුතු කරන කෙනෙක් වුණොත් හොද හොද මඩේ දාන පැත්තටපත් වෙනවා. මේක භාවනාව සඳහා එතන ආධ්‍යාත්මයේ සඳහා ඒක නැත්නම් මේ ආටෝක ජීවිතයක් සඳහා පමණක් නෙවෙයි ඕනම කෙනෙක් තේරුම් ගන්න ඕන අපිට තියෙන සීමිත හැකියාවල් ටික සීමිත කාලයක් ඒ ශාමුළු ලෝකෙම රවුම් ටික හතරස් කරන්න අපිට බෑ මේ දුක් කඳ නැති කරන්නත් අපිට බෑ අපිට තියෙන අතප්පයක් කඩා ගන්න නැතුව කොන්ද වේලගෙන ඒකට යන්නේ එකයි ඒ අනකොට තමන්ද කළ හැකි ප්‍රදේශය දාන්නේ නැතුව මේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් තමන් සමාජයට තේමේ කරන තමන්ගේ විකල් නැති කරගන්න උදව්වත් කරලා බැනමුත් තහන දැනකටපත් වෙනවා ඒක නිසා ඒ ඒ විදිහට පැනලා දෙන ගැන අය ගැන විනා වෙන්න ඕනේ නම් ඒ පීඩති ආන්තරෝ ලියලා තියෙනවා සිටිවිලි සීයේ කියන පොතේ පඬිතියෝ සමාජයේට මෙහෙ කරති අතිපඬිචෝ සමාජයේ එහෙ මෙහෙ කරති ඒ මේ කරන්න යන්නේම අතිපණ්ඩිතයෝ තමයි. කවදාකවත් ඒ ශිල්පේ දන්නේ නැහැ. උල බඳාග දන්නේ නැත්නම් එයාට වැඩ පෙන්වන්න ඕනකම තියෙනවා. ඉතින් අවස්ථාව එනකන් ඉන්නේ ආපු ගමන් එළියට පැනනට පස්සේ සම්පූර්ණ අවුල් කරගෙන ඊට පස්සේ මතුවර පොතකුත් ලියනවා. ඒකේ තියෙනවා අමනකන් සියලුම කරන්න තියෙන. නමුත් අඩුගාන දන්නේ මේ ශිල්පයක් ගන්නගෙන මොකද ඇසිරෙන්න ඕන කියලා. ඒ නිසා භාවනා කරන කෙනා දැනගන්න මේ අපි කොච්චර වැළලුවත් මේ ලෝකේ තියෙන දුක් වලින් එක අරිඹුවක්වත් අඩු වෙන්නේ වෙන්නේ බය වෙන්න එපා. එහෙම කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවෝ අදිෂ්ඨාන කරලා කියනෝනේ අනේ උඹලට දුක් නැති වේවා සෝපත් වේවා කියලා. ඉතින් ඒව නඩු වෙන්නේ නැහැ. අඩු මම රාහුල කුමාරට කියන්න එපා. කොච්චර ආදර කර යසෝදරාට කියන්න එපා. නැත්නම් සිද්ධ සිද්ධෝදන රජුට කියලා කියයි කටේ ගියේ සිද්ධ අසෝ රාහුල කුමාර අවුරුදු 15ක් භාවනා කරා. යශෝදරාවද කොච්චර දුක කාලයක් භාවනා කරා. සුද්ධෝදර රජුරෝ සෑහෙන කාලයක් භාවනා කරලා තම තමන්ගේ කටයුතු කරගත්තා. ඒක නිසා අපි වාක්කලාට මේ අපි මවාගත්ත ආඩ්‍ය කරගත්ත තෙදකින් අනුන්ට උදව් කරන්න හදනවා. උදව් ඉල්ලනවා නම් උදව් දෙන්න. ඒක ඊටවට ප්‍රශ්නයක් නෑ. නමුත් මට උදව් කළ හැකි කෙනෙක් කියලා හිතනවා නම් ඒකම තමයි අපිට තියෙන අපේ විවේකේ බාධා. ඒක නිසා හොඳට මතක තියාගන්න යෝගාවචරය තමන්ගේ පියාගත්ත වෙලාව මේ වගේ හිත දියුණු පවුණු කරන කටයුතු කරන්න හදනකොට ඒක සඳහා ආකල්පවල වෙනසක් වචනවල වෙනසක් ක්‍රියාකලාපයේ වෙනසක් සීතුනේ නැත්තම් අර හොද හොද මඩේ දැමීමකට සිද්ධ වෙනවා ඒක නිසා අපිට දැනගන්න පුළුවන් හිතා ගන්න වෙනවා මේ වගේ වැඩමුළුවකට සම්බන්ධ වීම හෝ නැත්නම් මේ ඉන්න පැවිදි ඇත්තන්ගේ වගේ පූර්ණ කාලීනව ගිහි ගිය අතහැරපු කෙනෙක් හෝ ඒ දේ කරන්න පුංචි සටනක් නෙවෙයි. කිසිම කෙනෙකුට ඒක ඉබේ හම්බ වෙන්නේ හැම කෙනෙක්ම තමන්ගේ ක්‍රමසාවිදි වලින් ඒක උපයලා තියෙනවා. ඒ උපේ මුදේට බොහෝ වටිනවා. ඇත්තටම කියනවා මුළු භාවනා ජීවිතේම එහෙම නැත්නම් නිවන් මාර්ගී තාමත් වැදගත් කොට තමයි මේ తాවකාලිකව ස්ථිරව මේ වෙන් වෙන්න පුළුවන් කියන එක අත්දකින්න. නමුත් අත්දකපු පිරිසක් නේ අපි දැන් ඉන්නේ මෙතන මේ වහලයට ඒ පිරිසට ඒක මතක නැතිලා දැන් තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රශ්න තියෙන්නේ දැන් ආවට පස්සේ ඊගාට ලබන්න තියෙන එක ලැබුවේ නැහැ කියන එක තමයි බරපතලම ප්‍රශ්නේ. නමුත් අපි මේ වෙනකොට විභාගයේ පළවෙනි පන්තියෙන් පළවෙනි විභාගයෙන් සමත් අපිට තේරිලා තියෙනවා අපි මේ මේ ගෙවල් වහලෙ තෙමෙනවටවත් අක්කත් එහෙම නැතුව ගෙදරින් එළවනවටත් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. හොඳටම ඒකේ තේරුම් වටනාකම දැනගන්න. ඒ වගේම අපිට ඉන්න යන්න ඉන්න කාණ්ඩ බොණ්ඩ ගෙවල් දොරවල් තියෙති. ඉතින් ඒකේ තමන්ගේම හිතේ ඇති වෙච්ච ඒ කුසල ඡන්දයක් නිසා ඒ කාම වස්තුන්ගේ නිවට කියන කාම ගුණ කියලා මේ වෙන්වීම සුළු කාලයකට හෝ වෙන්වීම තමයි මේ පැවිදි ජීවිතය හෝ භාවනා ජීවිතාමත් වැදගත් කරගන්නේ. අන්නේ පුරුක වටිනාකම යම් වෙලාවක අපේ හිතේ අඩු වෙච්ච ගමන් අපි ලොකුවට ප්‍රතිඵල අපේක්ෂාවෙන් දැවෙන්න පටන් ගන්නවා. ඒසන් නිතරම අපි සඳහන් කර ගන්නවා නම් අපි මේ තරම් කාමයේ පිටිපස්සේ යන සතුන් මරන හොරකම් කරන කාමීච්ඡාචාරය කරන බොරු කියන මත්ලා කටයුතු කරන ඉන්න ලෝකෙක අපේ ස්වච්ඡන්දයෙන් කැමැත්තෙන් අපි මේ පහින් වෙලා ඒ විතරක් නෙවෙයි ඒ පිළිසිරුමුත් අයින් වෙලා විවිත්තං අපනිග්ගෝ සංවගාලමින මේ වාලමික නිසේවිතං කියන විදිහට සද්ද නැති විවේක සීනාසන භජනය කරන වනමුර්ගයන් ඉන්න තැනකට අපි ආවේ පොඩි හතරක ප්‍රතිඵලයක් නිසා නේද ඊට පස්සේ ඒදී අගය කරන්නේ නැතුව ඒක නැවතත් ඒ දාලාව ගෙදර ගැන කල්පනා කරන්න පටන් ගත්තොත් බාහිර ලෝකේ දේවල් කල්පනා කරන්න පටන් අරගත්තොත් ඒ කෙනාට කවදාකවත් මේ ලැබිච්ච විවේකය දෘෂ්ටියක් තහවුරක් ලැබෙන්නේ කොහොමදක් තුනක් කල්පනා කරලා බැලුවොත් අපි මේ කරගෙන තියෙන පියවරක් තියෙනවනේ කිව්ව අතහැලා තියෙනවනේ සාවකාලිකව ස්ථිරව හරි එන්නේ ගීගේ අතහැරියට එමෙත මේ කාම ගුණ අතහැරියට මෙහෙට ඇවිල්ලා අපි පරියන්කයකට ගිහිල්ලා අරමුණකට හිත දාන්න ගිය දවසේ තමයි තේරෙන්නේ අතහැරපු එක අපි අතහැරියාට අපේ පිටිපස්සේ එළවෙලව පහර දෙනවා. ඒ අතහැරපු දෙයක් කියනවා කාම ගුණ කියලා. පහර දීම සඳහා වෙන නියෝජිතයද කියනවා කාම සංඥා කියලා. ඒක නිසා අපි ඇවිල්ලා මේ වගේ තැනක කාලසටහන දෙකක වෙලා සීලක සමාදන් වෙලා කමඨහන් අරගෙන හොඳට වාඩි වෙලා බාධාක් නෑ අපිට පහසුට වාඩි වෙන්න පුළුවන් ඉන්න ඉරියව්වක වාඩි වෙලා අඩු ගානේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන ඒ කෙලෙස් නැති එළඹ සිහියකින් යුක්ත අප්‍රමාදයෙන් යුක්ත තැනකට හිත ගන්න හැදුවොත් අපිට තේරෙන පටන් අර ගන්නවා ගීජයට හරිවා යුද්ධ එකක් දැන් ඇවිල්ලා මේ හිත වර්තමානයේ පවත්තන්න ගියාම පුදුමාකාර විදිහට ඒකට බාධා කරදර තියෙනවා මොන විදියකින්වත් ඒකට කිසිම සාධකයක් නැහැ බාධකම තමයි තියෙන්නේ. ඉතින් මේ බාධක සියල්ල කාම ගුණයම නෙවෙයි කාම සංඥා. අර අතහැරලා දාපු දේවල් පිළිබඳව තියෙන හිතේ තියෙන රොස්ස, හිතේ තියෙන මතකය. ඒක දිගටම කරදර කරනවා. ඒක සාමාන්‍ය භාවනා ලෝකේ කියන්නේ කාම ඡන්දේ කියලා. ඊළඟ ලේනකට කියන්නේ කාම ගුණ ඇසුරු කිරීම ඇහැට රූප බලනවා ශබ්ද ගන්ධ රස පහස කාම මිච්ඡාචා මෙහාට පස්සේ තියෙන්නේ කාම ඡන්දය නැත්නම් ඒකට කියන කාම සංඥා කියලා ඊට පස්සේ යෝගාවචරය ආයේ කාම සංඥාවන්ගෙන් දුරු වීම සඳහා ඒ කාම සංඥාව කියන මහා විශාල කන්ද උනුප්පලා දාන්න වාංගුවට අඩයක් ගන්න කියලා බුදුහාමුදුරු කියනවා නැත්නම් මේක වාංගු ගන්න බෑ ගන්න අඩේට තමයි රූප කර්මස්ථානය කියලා කියන්නේ. ඒ රූප කර්මස්ථානට වාංගු කළා තමයි අපි ඒ කාම සංඥාවල් බැහැර කරන්නේ නැත්නම් කිසිම කෙනෙකුට ස්වභාවයෙන් කාම ගුණයන් බැහැර කරාට කාම සංඥාවල් බැහැර වෙන්නේ නැහැ කාම සංඥාවල් වැඩි වෙන්න පටන් ගන්නවා. ඊවලතර ඉන්නවට වැඩි මේ වගේ දරට ආවට පස්සේ ඒවා පිළිබඳ මතක ප්‍රනීත භාව වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අර කබරයන් කම්මේ කිඹුලගෙන් බේරලා දැන් ගෙදර ඇවිල්ලා ඌණගෙන් බේරෙනා වගේ වැඩක් තියෙනවා. කිඹුලට වෙදකම් කරන මිනිස්සු හැම වෙලාවෙම වටතිර ඇදලා වෙදකම් කරන්නේ ඌණෙක් දකී කිය. ඌණ විශ බලපානවා කිඹුල් විශ යනකොට. ඒ වගේ තමයි කාම ගුණ තැරියට පස්සේ කාම ගුණි මල්ලි තමයි කාම සංඥාව. ගෙදරාට පස්සේ කිඹුලගේ මල්ලි තමයි ඌණා. ඌණගෙන් පරිසම් කරන්න ඕනේ. ඒ පරිසම් කිරීම සඳහා අපට රූප කර්මස්ථානයක් ඕනේ. කාම සංඥාව අයින් කරන්න අපි රූප කර්මස්ථානයකට වාංගු කරලා ඒකදී සතිපට්ඨානේ පටන් අරගන්නේ කාය වසන. ඉතින් තමන්ගේම මේ කාය තමයි බුදුජාන වහන්සේ පෙන්වන්නේ කාම සංඥාවන්ගේ දුරු කිරීම සඳහා අඩේට ගන්නෙ වාංගුවට ගන්නෙ තමන්ගේම කාය. ඒ නිසා වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා නැත්නම් මගේ කය මෙතන තියෙනවා මම ඉන්නවා කියන දැනට හිත ගත්තොත් ඒක කොච්චර වටිනකමක් කියලාද කියනවනම් කාමය විතරක් මේ කාම ගුණ විතරක් නෙවෙයි කාම සංඥාවෙමුත් හිත මුදාගත්තා කියලා චිත්තක්ෂණයකට ලකුණ තමයි සංඥාව තමයි අරමුණ තමයි ආඩේ තමයි මේ හිත මේ කයේ පිහිටියා මම දැන් මෙතන හිටියා කියලා පිහිටියා නම් ඒ ඉන චිත්තක්ෂණයේ කිසිම කාම ගුණයක් හිතේ හිටින්න බෑ කාම සංඥාවක් හිටින්න බෑ ඒක නිසා කෙනෙකුට එක චිත්තක්ෂණයකට හෝ මේ පැමිණිච්ච අපනිකෝස විවිච්ච සීනාසනය වාලමික ඇසුරු කරන සීනාසනයට ඇවිල්ලා එක චිත්තක්ෂණයට හෝ තමගේ කයේ මම දැන් මෙතන ඉන්නවා කියලා දැනගත්තොත් වාසි දෙකක් හම්බ වෙනවා කාම ගුණයන්ගෙන් සහ කාම සංඥාවගෙන් හිතයි ඒක යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයවත් කරන්න බැන්න එක හොඳම හොඳ ලකුණක් තමයි ඒ කෙනාට මේ ජීවිතේ මොන්නම ලාභයක් ආසනික වශයෙන් ගන්න. සාසනේ ඉපදුනාට බුද්ධඝමී වුණාට එක චිත්තක්ෂණයක්වත් මගේ මම දැන් මෙතන ඉන්නවා කියන එක ගන්න බැරි නම් ඒක න අභෞවිය පුද්ගලෙක් විදිහට සඳහන් කරලා තියෙනවා මේ ශාසනයේ එක්ක මානසික අසහනකාරී කියන නැත්නම් කතර දල දඬු දරුණු කායික වේදනාවක් කියන එක. ඒ නිසා මේ දරු කායික වේදනාවක මානසික අසහනයක නැත්තම් ඒක හරියට තාම සරල වැඩක්. පටන් ගන්නකොට ගෙදරතර අමතක කරලා අතන මෙතන අමතක කරලා ආර්යමය අමතක කරලා මේ මම දැන් මෙතන ඉන්නවා කියලා ඉඳගෙන ඉන්න එක. ඉතින් ඒක බැරිකමක් නන් නෙවෙයි මට හිතෙන්නේ ඒකේ තරම්ම වටිනවද කියලා හිතා ගන්න බැරිකමයි තියෙන්නේ. උගදෙනෙක් හිතනවා ඊට වඩා ගා ගැඹුරු සමීකරණයක් ඇති. ඉතින් ගොඩාක් අමාරු දෙයක් වෙන්න ඇති. මේ මේ කයේ හිත පවත්නවා කියන එකෙන් ඔච්චර ලොකු වෙනසක්, ඔච්චර ලොකු ගුණාණිය සංසයක් ලැබෙයිද කියන සැකය සම්ප්‍රදායන කුල බෞද්ධයා ගාව තියෙනවා. නමුත් අපි ඒක ටිකක් වෙනස්කමකට ගත්තොත් තද බල අසහනෙක ඉන්න කෙනෙක් මානසික පීඩාවක ඉන්න කෙනෙක් එහෙම නැත්නම් වෙන දුක් පීඩාවක් ඉන්න කෙනෙක් ගත්තොත් ඒ කෙනාට අපි කිව්වොත් ඇත්තව දුක් පීඩාවක් තියෙනට හේතුවක් තියෙන එකට අසුභිමත් තියෙනවා නමුත් පුළුවන් නම් ඒ දුක් පීඩාවට පීඩා කරුවයි කියලා වාසියක් නැහැ දුක නැති වෙන්නේ ඒ වෙනුවට මම දැන් මෙතන ඉන්නව නැත්නම් හොඳට පටල වාඩි වෙලා ඉන්න තැනට හිත යොදා ගන්නයි කියලා කිව්වොත් ඒ කෙනාට නම් හරි ගියොත් වර්තමාන මොහොතේ හිත තියලා හරි ගියොත් ටික වේලාවක් කෙරුවට පස්සේ නැවත හරින් සලකා බලන්න පුළුවන්. ඒ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය තුල අසහනයකට ඉඩක් නැහැ. ආතතියකට ඉඩක් නැහැ. චිත්ත පීඩාවක් පාත්තන් ඉඩක් නැහැ. ඉතින් ඒක නිසා තද්ද බල චිත්ත පීඩාව වෙන්න කෙනා මේක ප්‍රතික්ෂේප කරන්න ඉඩ තියෙනවා මේකෙන් කොච්චර ආනිසංස වෙනවද කියලා. ඒක කරලා බැලුවොත් වෙන විදිහකට කරන අපේ ප්‍රතිඵල චිත්ත පීඩාවට සාපේක්ෂව බැලුවොත් වර්තමාන මොහොතක විවේක වෙනකොට චිත්ත පීඩාවට හිටින්න බෑ. ඒක සම්ප්‍රදාන කෝලෝ එකට කියන්නේ මම දැන් මෙතන ඉන්න චිත්තක්ෂණයක රාග, ద్వේෂ, මෝහ කියන තුනටම ඉන්න බෑ කියන. නිසා ඒ චිත්තක්ෂණය තදංග නිබ්බුති කියන වචනේ අටුවාචාරින් වාසලා සඳහන් කරලා තිනවා తాවකාලික නිවනක්. ඒ චිත්තක්ෂණයේ නිවනක්. ඒක නිසා මේක බොහෝම ගෞරවයෙන් හඳුන්වා දෙන්නේ ආයන පස්සන වශයෙන් වාඩි වෙලා මම දැන් මෙතන ඉන්නවා කියලා නමුත් ඕනෙම බණවත දන්න විග්‍රහ කරන කෙනෙක් දන්නවා ඒක තදංග නිබ්බුතියක් වශයෙන් කෙනෙකුට උදව් කරාට ඒ කෙනාට දැනෙන්න මම මේ චිත්තක්ෂණේ මම කෙලෙස් නැතුව නේද ඉන්නේ මම මේ චිත්තක්ෂණය තුල මම දැන් මෙතන කියන චිත්තක්ෂණය තුල අසහනයක් නැතුව හිටියා නේද කියලා Tamanටම වැටෙන්න ගොඩාක් අය. ඒකට එන එක එකක් නමුත් ඒක දැනගන්න එක අගේ ආඩම්බරේ තේරුම් ගන්න එක තව එකක්. ඉතින් මේ දෙක අතරමැද තමයි මේ සුත්තමේ ඥාණය තියෙන්නේ. මේ දෙක අතරමැද තමයි මේ සාකච්ඡාව තියෙන්නේ. ඉතින් අපි නැවත නැවත හිතට වදලා දෙන්න ඕනේ මේ සා සංසාරේ පුරාගෙන ආනව මෝහ පටල රාශිය සංසාරේ පුරාටම ගනව සියලු මෝහ පටල එක චිත්තක්ෂණයක මම දැන් මෙතන කියලා තැන ගැනීමෙන් කපන්න පුළුවන්. ඒ තරම්ම සතිය බලවත් මේ සියලු අකුසල් වලට වැඩි. ඉතින් අපි ඊට පස්සේ අකුසල් පැත්ත ගන්න තීසිතවල් ගත්තා පීඩා වුණා කියලා කියන අකුසල් පැත්ත ගත්තා දැන් මම දැන් මෙතන කියන තැන මට එන්න පුළුවන් මම ඒක අගය කරලා අදාගෙන එළඹ වාශය කරලා මම හැකි පුළු පුළුවන් වෙලාවේ මේ වර්තමාන මොහොතේ හිත හිත ගත්තොත් එතකොට සර්වඥාන්සේ සඳහන් කරනවා කාම ගුණත් නැහැ කාම සංඥාත් නැහැ රූප කර්මස්ථානයක් තියෙනවා මේ මමයා එවලට මගේ රූපේ නැත්නම් මගේ මේ කය අරමුණු කරගෙන ඉන්නේ. එතකොට තමයි අර ගීගේ අතහැරපු එකේ පළවෙනිම ආංශංශ ලැබෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් ගීගේ කයින් අතහැරියාට හිතින් බදාගෙන. ඒ හිතින් බදාගෙන ඉන්න එක පුදුමාකාර පරණ ණයක් වගේ එකක්. එහෙමත රෝගයක් නැත්නම් හිරගයක් එහෙමත කාන්තාරක හිරවිල්ලක් නිසා බුදුජානනාංශේ නීවරණ ධර්ම පෙන්වන්නේ මේ කාමය අපි මේක ගත කරලා තියෙන ලෝකේ අපි ආශ්‍රය කරපු කාම වස්තු කාම ගුණ සහ හිත කච්චල් බැඳලා තියෙන මේ කාම සංඥා ණයක් කියලා. කාම ඡන්දේ කියලා කියන්නේ ණයක්. ඒ කාම ඡන්දේ අනිත් පැත්ත තමයි එක චිත්තක්ෂණයකට හිත රූපයක පිහිටන එක. දන්න රූපෙක හිත පිහිටලා මම දැන් රූපෙක හිත පිහිටලා තියෙනවා. මම ඉන්නේ ඉරියව්වේ තියෙන්නේ කියලා දැනගන්නකොට මේ මගේ රූපෙට හිත පිහිටියයි කියලා රාගයක් එන්නේ නැහැ. ඒ වගේ මගේ හිත රූපෙක පිහිටන්නේ කියලා ද්වේෂයක් තරහක් එන්නේ නැහැ. හිත මගේ හිත කයේ පිහිටියයි කියලා නිජබර වෙන්නේ නැහැ. අවදියක් නැති වෙන නිසා රාග ද්වේෂ මොහ නැති වෙනවා. ආන්නේ ඒ ඇති කරගත්ත මේ චිත්තක්ෂණ මේ හිත නැගිටවගත්ත හිත තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් තව චිත්තක්ෂණයක් වශයෙන් ගැම්ම කනකොට තමයි කස කැවෙනකොට තමයි Tamanට වැටෙන්න පටන් ගන්නෙ මේ චිත්තක්ෂණයේ තුල තියෙන ආනිසන්ත බුද්ධිය ලැබෙන්නේ එතකොටයි එතකොට සර්වචන්සේ සඳහන් කරන්නේ ණයක් ගෙවනවා වගේ අරම ගත්ත ණයක් ගෙවනවා වගේ ඒ වගේම ද්වේෂය ඇති වෙච්ච මිනිස්සයා මේ ඉන්න ඉරියව්ව ටික වෙලා කරන වේදනාව එනවනේ. නැක්ස වහනවා, මිත්තු කනවා. ඉතින් එන වේදන ද්වේෂය නිසා සමහරු පුදුමාකාර වේශකට පත් වෙන වර්තමාන හිත පැවැත්වීමට බාධා කර ගන්නවා. ඒ ද්වේෂය කාන්තාරක මැදුණා වගේ මහ විශාල වෙහසක් එකිනෙකට මේ වගේ මේ කාම සංඥා ඉවත් කරලා ඒ කාම සංඥානට රූප කර්මස්ථානයක් ඇති කර ගන්නයි විවේක සීනාසන භජනය කරන්නේ ඒකටයි රූප කර්මස්ථානයක් ඇසුරු කරනත රූප කර්මස්ථානය කියන්නේ නිවන නෙවෙයි. කයේ හිත පැවැත්වීම නෙවෙයි නිවන කියන්නේ ඒ දෙකෙන් කරන්නේ මොකද්ද? ඒ තිබිච්ච ගෙවල් දොරවල් පිළිබඳව සතහරකා බාන පිළිබඳව භාවෝග සම්පත් පිළිබඳව වෙන මතකය අමතක කරලා. යායන පිළිමු උත්සව වගකීම් යුතුකම් තේරෙනවා මතක කරලා. රත්තරන් මිනිමුතු මැණික් පිළිබඳ අදහස අමතක කරලා. අමතක කරලා හිත මේ මම මෙතන ඉන්නවා මම දැන් මෙතන ඉඳිනවා කියලා තේරුම් ගන්න චිත්තක්ෂණයක තියෙන වටිනාකම පෙන්වන්නයි මම මේ කතා කරන්නේ. ඉතින් මේ විදිහට කයේ හිත පැවැත්වීම පටන් අරගත්තොත් ඉතින් සමහර හරියට කන ගන්නවා නේ මට ආනපානෙ වැටෙන්නේ නැහැ. මට අර කර්මස්ථාන වැටෙන්නේ නැහැ මේ කර්මස්ථාන වැටෙන්නේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. ඒ පශ්චාත්තාප වෙන්න නෙවෙයි ජීවිතේ මම දැන් මෙතන ඉන්නවා කියන තැනින් පටන් ගත්තා නේද? නොවැටහිච්ච දේවල් නෙවෙයි සන්තෝෂ වෙන්න තියෙන්නේ. දැන් මේ ටික වැටෙනවා කියලා පටන් ගත්තොත් ඒ කය කියලා කියන්නේ ඇඟ කියලා කියන්නේ පරමාර්ථපත්‍ය බැලුවොත් අතරමහා ධාතුන්ගේ හැදිච්ච එකක්. පඨවි ධාතු වටක වරින් වර ඉසෝසනවා. වරක තේජෝ ධාතු ඉසෝසනවා. වරක ආපෝ ධාතු වරක වායෝ ධාතු. ඉතින් මේ එක එක ධාතු අතර නටන රංගනය දිහා බලාඳීම තමයි මේ කය දිහා ඇත්ත එක වහගෙන බලාඳීමෙන් කරන්නේ. ඉතින් බොහෝ වෙලා යනවා මේ මම දැන් මෙතන කියන ඉරියව්වේ පවත්තන්න මේ වෙලාවේ මේ නළුව හතර දෙනාගෙන් කොයි එක්කනද ප්‍රධාන චර්ච රංගපාණි කියලා බලන්න. හතර දෙනාම වේදිකාවේ ඉන්නවා. වායෝ ධාතුව ප්‍රධාන චරිත රංගපානකොට එයාගේ තියෙන තෙද තමයි අනිත් තුන් දෙනාම යටපත් කරන්නේ. අනිත් රටේ රංගනේ පේන්න තියන්නේ ප්‍රධාන නළුවා පැහැර ගන්නවා ඒ ප්‍රේක්ෂකයාගේ අදහස්. එන්නතම් ප්‍රේක්ෂකයා අවදාන. එනිසා වායෝ ධාතුව ප්‍රකට වෙච්ච වෙලාවේදී අනික් කිව්ව නැතුව වගේ පේ. නමුත් වෙන්නේ මොකද්ද වායෝ ධාතුව විසින් අන්තයටපත් කරනවා. එනිසා එවැනි වෙලාවවල බුදුහාමුදුරු වාසියක් ගන්න ඔබ කය දිහා බලන ඉතින් හතර දිහාමනේ කය දිහා කියලා බලන්නේ. දැන් ඔබට පේනවනම් වැඩියෙන් නටන්නේ වායෝ ධාතුව කියලා. උඹ හතරම ගැන හොයන එක පැත්තක තියලා වැඩියෙන් නටන එක ගැන බලපන්. නැත්නම් වායෝ ධාතු ගැන බලපන්. එතකොට පටන් ගන්නකොට අනිත්‍ය නෑ වගේ වෙනුනට කරගෙන කරගෙන යනකොට අනිත්‍යවත් අබුයි. සක්මන් කරනකොට උගක් වෙලාට පටවි ධාතු ප්‍රකට වෙනවා. පොළොව කෙටෙනවා. තද ගතිය වැටෙනවා. ඒ පටවි ධාතුව ගැන හොඳට අවධානය යොමු කරනකොට වායෝ ධාතු ක්‍රියාකාරකම්, ආපෝ ධාතු ක්‍රියාකාරකම්, තේජෝ ධාතු ක්‍රියාකාරකම් උපාදාන. ඒ පටවි ධාතුවේ හැටි අපි මේ හතර දෙනා එක මල්ලේ ඉන්න නයි හතර දෙනෙක් වගේ. අවුච්ච ගමන් එකෙක් රජ වෙලා අනිත් තුන් දෙනා යටපත් කරනවා. තන්නේ කර අධිරාජ්‍යවාදී ක්‍රමයක් පාලන ක්‍රමයක් මේකේ තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ තාම සත්‍ය පිහිටු නැති තාම ජීවුන නැති කෙනාට ප්‍රකට වෙච්ච ධාතු කරගත හිතියදරා. මෙන්න මේ වෙලාවේ දැනට ප්‍රකට වෙලා තියෙන මෙන්න මෙයා කියලා දැන ගැනීම ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි. ධාතුන්ගේ භාෂාව කියන්නේ යම් වෙලාවක ඉඳගෙන ඉන්නකොට කම්පන චංචල පෙරලිලි තදවීම බුරුල් වීම තේරෙනවනම් මේ වායෝ ධාතුව කතා කරන භාෂාව කියලා තේරුම් ගන්නවා. යම් වෙලාවක උණුසුම් ගති සිසිල් ගති තේරෙනවනම් තේජෝ ධාතුවෙන් රජ වෙලා ඉන්නේ එයා තමයි මේ කතා කරන්න කියලා එයාගේ භාෂාව තේරුම් ගන්නවා. සමානලාට බර ගති, සහැල්ලු ගති, මෙලෙක් ගති, කුරුසු ගති වගේ දේවල් පේනවනේ ආ මේ පටවි ධාතුව තමයි රජ වෙලා තියෙන අනික් කටේ නෙවෙයි කියලා තේරුම් ගන්න. ආපෝ ධාතුව වැටෙන වෙලාවේදී මේ පිඩු කරන ගතිය එතන වැగిරෙන ගතිය තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ යෝගාවචරය දැනට ප්‍රසිද්ධ මෙයා කියලා මේ කයෙම තමයි ඇතුලේ දැන් කය ඇතුලේ කියන විශේෂයක් දකින්නවනම් ඒ ධාතු වල හිත පවතින තාක් කවදාකවත් රාග ద్వේෂ මොහ නැහැ අර කයේ තියෙන කම්ම නැහැ කය ඇතුලේ තව විස්තර බලන්න බලන්න හොඳට සතිය පිරිසිදු වෙන්න පටන් අර ගන්නවා ඒ වගේම ඉරියව්වෙන් ඉරියව්වට ධාතු වෙනස් වෙන හැටි තේරුම් ගන්න පටන් ගන්නවා එතකොට මේ යෝගාවචරයේ ආ කය ඇතුලට කිඳා බැහිමක් නැත්නම් අවුච්ච අරමුණ විනිවිද යෑමක් හරහ දැකීමක් කරන්නේ කරගෙන ගියාට පස්සේ ආර පේනවා මේ මේ පැත්තට වැඩි යන්න යන්න යන්න යන්න කාම ගුණ කාම ගුණ සහ කාම සංඥාවල් අඩු වෙන බඩක්. එහෙම නැත්නම් කාම ඡන්දේ වෙනකොට ඒකාග්‍ර භාවය ඇවිල්ලා ප්‍රතිෂ්ඨාපන වෙන්න පටන් ගන්නවා. එතකොට යම් වෙලාවක අපි හිතෝ භාවනා කරන කෙනෙකුට ඉස්ලාම දාසේ වගේ නෙවෙයි අද ටිකක් හිත ඉන්න ඉරියව්වේ පවතින වැඩි අද ටිකක් හුස්මේ පවතින වැඩි අද ටිකක් පිම්බීම හැකිලෙන් පවතින වැඩි අද ටිකක් සක්මනේ පීවර කීපයක් යන්න පුළුවන්කම වැඩි වෙනවා කියලා යොදන යොදන ප්‍රයත්න යනවා මේකේ අල්ලගෙන යන ගතියක් යාදෙන ගතියක් තේරෙනවා නම් ඒ යෝගාවචරයට ඇති වෙනවා පුංචි සතුටක් බක්කාල බඩ පිරලා එන සතුටක්වත් රූප දැකලා ඇහැට එන සතුටක්වත් නෙවෙයි ඊරාමිෂ සතුටක් එනවා මම මේ වනයේට ආපු එකේ ඊගේ අතෑරපිකේ ප්‍රෝජනයක් තියෙනවා යොදපු කාලයට සාපේක්ෂව මුලින් බෑග් තුනට කම්මැලි හිතුනට ලාන්තම අල්ලගෙන යන්න පුළුවන් ගැටයක් එනවා කියලා වල්දිත්තක් හරි ප්‍රමෝදයේ කියලා එකට කියන්නේ තරුණ ප්‍රීතියක් පහළ වෙනවනම් ඒ හිතේ ද්වේෂයට තියෙන ඉඩ අඩු වෙලා යන පටන් ගන්නවා. සමහරවිට ආනිසංශ පේන්න පටන් අර ගන්නවා හිත කය දෙක ප්‍රමෝදය, තරුණ ප්‍රීතිය සහ ප්‍රීතිය පහල කරන්න යනවා. ඉතින් යම් වෙලාවක ප්‍රීතිය පොඩ්ඩක් හරි ඒකට ඒ ප්‍රීතිය ඉන්නේ පරියන්ක 8කට 10කට විතර එකක් කියලා. හැම වෙලාවෙම එන එකක් නෙවෙයි. නමුත් මේක ඒ ප්‍රීතිය ඒක විශ්ිමාංග සම්පූර්ණ එකක්. කවුරු දෙන එකක් නෙවෙයි. Tamanම වරද්ද වරද්ද පෙන දෙයක්. නමුත් ඒ එන වෙලාවේදී ප්‍රමෝදේ නිසා ප්‍රීතිය නිසා ද්වේෂයට ඉඳලා ඒ වගේ මේ යෝගාවචරය දන්නවනම් මම මේ සතුට ලබන්නේ මේ ආස්වාද ප්‍රස්වාසයේ හිත තියාගෙන නැත්නම් මේ ඉන්න බව දැනගෙන නැත්නම් සක්මන් කරනකොට මේ වම දකුණ හරහා කියලා තමන් අරමුණු කරන අරමුණට හිත නැවත නැවත නැංවීම නිසායි මට මේ වාසි ලැබෙන සතුට ලැබෙන කියලා දැනගත්තොත් ඒ යෝගාවචරයට මේ අරමුණ හඳුනාගෙන අරමුණට හිත නංවන ගතිය නිසා හිතේ කර්මන්නේ ගතිය නිසා නිින්ද නැතුව යනවා. නිදිමත ගතිය නැති වෙනවා, වැක්කර්ණ ගතිය නැති වෙනවා. ඒ නිසා විතක්කේ නැගලා හිටපු වෙලාවට නිදිමත නැහැ. ඉතින් ඒක තමයි මේ මහසි භාවනා ක්‍රමයේදී ගොඩක් වෙලාවට මේ මෙනෙහි කිරීම කරන්නේ. ආශාසෙලාදී ආශාසෙ කියලා මෙනෙහි කරන්න, ප්‍රසාදෙලාදී ප්‍රසාදෙ කියලා මෙනෙහි කරන්න. ඉන්දින් තින්දිම හැකීම් වශයෙන්, හැකීම් හැකීම් වශයෙන් මෙනෙහි කරන්න. සක්මන් කරනකොට වම දකුණ වශයෙන් මෙනෙහි කරන්නේ. එතකොට නිදි කිරා වැටෙන ගතිය අඩු වෙනවා. අපිට අර පළවෙනි දවසේ අම්මා කෙනෙක් කාලා දුන්න ස්වාමීන් වහන්සේ මොකද්ද සත්‍යහනා කරනෝනේ ගාතාව මට තේරෙන්නේ භාවනා කරන්න කියලා බොහොම අහිංසකව. ඒ මොකද අපි උගාක් කියලාට අරමුණකට හිත නැංවීම සඳහා ඒ අරමුණේ නම කියලා කතා කරන ගතියක් තියෙනවා. ඒකෝට තමයි අරමුණත් එක්ක හිත යාළු වෙන්නේ. දැන් තොවිලයක් නන්නකොට සීනි මස්සිනාට කියන්න වෙනම කවි පන්ති කියනවා. ඕන්ජකාට කියන්න වෙනම කවි පන්ති කියනවා. එක එකාට ගේ කරනටම කියලා කතාවට තමයි මේ යකා ඉන්නේ. ඒ යකා ආවේශ වෙන්නේ. ඒ නකාගේ නම කියනකොට ඌට නැවිච්චින්න බෑ. යකාට බොරු කියන්න බෑ. ඒක ඥානකොණික ස්වාමීන් වහන්සේ ඊළ තිනව සීයේ බලමයි මේ කියන පොතේ ඒ යක්ක හතරේ දාන්න යද්දේසෝ කියලා කියන්නේ යක්දේශය යකාගේ නම කියලා කතා කරනකොට ඒ අනික් යකෙක් ඉන්නේ නැහැ. ඊරිවසිනාට අඬගහනලාට ඔඩිවසිනා ඉන්නේ නැහැ. ඊරිවසිනා විතරයි ඉන්නේ. අපි වම් අපි වම තිනකොට වම කියලා මෙනෙහි කරොත් හිත පිටතෙන් වලට යන්නේ වම තමයි යන්නේ. දකුණු තිනකොට දකුණ කියලා මෙනෙහි කරුවොත් යන්නේ ඒ විදිහට. අන්නේ විදිහට ඒ යකා නඩු නතු කරගන්නේ උගේ නම කියමනේ. යක්කෝ පුතුම බයලු උගේ නම අඳුර ගන්නවා. අඳුනගත්තකම මම දන්නවා මේ මනුස්සයා මාව පාලනය කරලා තියෙනවා කියලා. නම දන්නේ නැතුව හිටියොත් යකාට බලය වැඩි. නම දැනගත්තොත් යකාට බලය අඩුයි. ඒක සාමාන්‍ය ඔය CID එකක් කරනවා. හොරෙක් දැනගත්තට පස්සේ යාගේ ඩෙන්ටි කාඩ් එක වෙන්නොත් හොරාට ගත්ත උත්තරන හොරා හොඳටම දන්නවා සියල්ලම දන්නවා. ඒක හොරාගේ හරියට නම කියලා කතා කරන්න පුළුවන් නම් රහසුත්තු සේවාව එක්කනට හොරා දන බිම ගන්නවා. වැරදිනවා කියලා කතා කරොත් තමයි අඬු කුප්පගෙන ගෑ ගන්න රටන් පටන් ගන්න මගේ මානවයිච වස්තන් සටන් කරනකොට එන්න එපා මම පෞද්ගලිකත්වයට හානි කරන්න එන්න එපා. නමුත් අයිඩෙන්ටි කාඩ් එක පෙන්වනවා නම් කතා දෙකක්. වරත් එච්චරයි යකත් එච්චරයි අරමුණත් එච්චරයි. මෙන්න මේ නම කියලා අඬ ගැහිීමේ ක්‍රමය තමයි මේ මෙනෙහි කිරීම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ කාම ගුණ කාම සංඥා අයින් කරන්න ඕන නම් වාඩි වෙලා හිඳිනවා හිඳිනවා හිඳිනවා හිඳිනවා කියලා ඉඳගෙන ඉන්න අරමුණට හිත දාන්න. නැත්නම් ඉන්නවා මැරිලා නැහැ මම ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ඉතින් ඒක හරි ගියොත් ඒකට හිත වැටුනොත් මේ ඉන්නවයි කියලා කියන්නේ අඳුම මට්ටමේ කියන හුස්ම ගන්නවා කියන ජීවිත වෙන ඕනම කෙනෙකුට කවදාකවත් හුස්ම ගැනීම නොකර බෑ නිසා ඕකන අඳුම ලංසුව එතකොට තමයි සමහර විටක මේ හුස්ම පේන්නේ දිනවා එහෙමනම් ආස්වාස ප්‍රස්වාස හුස්ම ගන්නවා හෙලනවා කියලා ඒ ඉදිරිපත් වෙච්ච අරමුණ මෙනෙහි කිරීමට කියනවා විත්තක්කය කියලා. ඒක තියෙන තාක්කල් නිජමතක් කියන්නේ. නිජමත විතරක් නෙවෙයි, වන්දමන්දකමක් නෙවෙයි වාඩිලා මොකද කරන්න ඕන කියන සැකයක් එන්නේ. මේක පුංචි කාරණාවක්. හැබැයි ඒක තේරුම් ගන්න බැරි නම් මේක තියෙන ප්‍රයෝජනේ තේරුම් ගන්න බැරි නම් කොච්චර භාවනා කරත් එකලස් වීමක් එන්නට වෙන්නේ. නිජමත එන්න පුළුවන් හිත තෝන්තු ගතිය එන්න පුළුවන්, සැක එන්න පුළුවන්, නැති වෙන්න මෙනේ කිරීම කියනවා. ඒ වගේම යම් කිසි වෙලාවක යෝගාචරයට මේ හුස්මක ආශ්වාසික ප්‍රශ්වාසික මේ තරම් නිර්ආමිෂ සුඛයක් ප්‍රීතියක් ඉක්මලගේ සුඛයක් තියෙනවා දන්නවනම් ඒ සුඛය දැනෙන ඒ යෝගාචරයට කවදාකවත් අතීතය අවසන් හිතන්නෙත් නෑ අනාගතයට යන්න හිතෙන්නෙත් නෑ වර්තමාන මොහොතේ හුස්මක තියෙන සුඛේ දන්න කෙනාට විචිකිච්ඡ උද්දච්ච කුච්ච දෙකේ ඉන්නේ. සැකේ ඉන්නේ නෑ. මේ වර්තමාන මොහොතේ තමයි ජීවිතයේ තියෙන උත්තරම මොහොත. මේකටයි එළඹ මොහොත කියලා කියන්නේ. මේකයි ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ. මේකටයි අප්‍රමාදය කියලා කියන්නේ. මේකටයි සතිය කියලා කියන්නේ. කියලා ඒ සතිය වටිනාකම තේරිච්ච කෙනාට අතීතනාගතට පණින එක තේරෙනවා. ඒ හිතේ නරක ගතිය. වර්තමානයේ පැවතිලා තමයි කරන්නේ. ඒ වගේම උෂ්ම මෙනෙහි කරනවා කියලා මේ දර්ශනයට ගත්තොත් ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය මෙනෙහි කරන කෙනාට ආස්වාසයලාදී ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා ප්‍රස්වාසයලා ආස්වාසය මෙනෙහි කරන වෙලාවක වගේ හිතේ සැකයක් එන්නේ මේක උගාවක් සිද්ධ වෙනවා ශක්මනේදී අපි පුරුද්දට මෙනෙහි කර කර ගියාට වම කියන වෙලාවේදී දකුණ කියලා කපය කියමින් ඉඳ තියෙනවා දකුණ දිනනවා වම කියලා ඉඳ එතකොට ඔන්න හිත අන්දමන්ද වෙනවා නමුත් සකස් කරලා හොඳට සිහිය පිටේලා වම තියලාදී වම දකුණු තියලාදී දකුණ කියලා මේ වම තියෙන වෙලාවේදී මේක දකුණ නෙවෙයි කියලා අඳුන ගන්න ගතියක් තියෙනවා. ආශ්වාසය මෙනෙහි කරනදී ප්‍රශ්වාසය නෙවෙයි කියලා හඳුනන ගතියක් තියෙනවා. ඒකට කියනවා විචාර බුද්ධිය කියලා. විමසුන් නොවන කියලා. අන්නේ විමසුන් නොවන තියෙන තාක්කල් පුංචියටත් හිතේ සැකයක් එන්නේ නැහැ. ඉතින් එතකොට මේ යෝගාවචරය මේ රූප කර්මන්තණයක් අරගෙන ඒකට මේ විදිහට හිතියෝ දාන කටයුතු කිතිමේදී අර කාම ගුණ සහ කාම සංඥා ඉති අයින් වෙනකොට කරන යන වැඩේ භාවනා පිළිබඳව ලොකු හුරුවක් පරිචය ටික ටික ටික ටික ටික වඩා ගන්න. හැබැයි මේක වැඩෙන්නේ ඉතාමත් මෙහෙමයි. තමන් හිතනට වඩා ඉතාමත් අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඒක මොන දේ කරුවත් ඉක්මන් කරන්න බෑ. නැවත නැවත කිරීමෙන්ම කරන්න කරන්න යනකොට ඔන්න තේරුම් අර ගන්නවා තමයි මේ දේ මේ Taman ඉගෙනගත්ත මේ පුංචි අරිඹුවක් තරම් පුංචි දේ කඳුලක් තරම් පුංචි දේ Tamanගේම ප්‍රිය කෙනාට හොඳටම කිට්ටුවන්තයට දෙන්න හිතන් මොන්න තාලෙවත් දෙන්න බෑ. එයත් ඒ ටික කරන්න බෑ. ඒ වගේම මගේ ළඟ ඉන්න එක්කනට මේට වැඩි ගුණ තියෙනවා. මට ඒක හොරකම් කරන්න ඕනේ කියලා හිතන් කාටවත් මේ ගුණයක් හොරකම් කරන්න කාටත් ආශිර්වාද කරන්නත් බෑ මට මේ ගුණ ටික ලැබේවා කියලා. ඒ නිසා මේ ගුණය තන්නේ කරම Taman යොදන කාලයට සාර්ථකතර සාපේක්ෂව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ටික තමා විශ්ින්ම කළ යුතු නිසා. බුදුජාණන් වහන්සේ මෙතන සඳහන් කරනවා Taman කෙලෙසෙන්නේ ඕ Taman පිරිසිදු වෙන්නේ Taman නිසාම මිස සරබලධාරී දෙවියෙක්වත් මේවට බාධා කරන වෙන කෙනෙක්වත් කිසිසේත්ම නැහැ. මේ බව තේරුම් ගන්න වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න තේරුම් ගන්නවා අර මුල් ටික ඉස්ලාමී අරමුණක් එක්ක යාළු වෙන එක මේ ආශ්වාස කන්වාදීක ප්‍රශ්වාසයේ නෙවෙයි කියලා හඳුනාගන්න එක මට ඊයේ නම් ආශ්වාස දෙක තුනයි බලන්න පුළුවන් දැන් නම් තුන හතරක් කරගන්න පුළුවන් කියන එක නිකමට හිතන්න අපිට ඕන වුණාට මරණ මොහොතදී කවදාකවත් පුරුදු කරන්න බෑ. කවදාකවත් ලෙඩ වුණාට පස්සේ බෑ. කවදාකවත් වයසට ගියාට පස්සේ බලංගු නැති වෙච්චලයි කරන්න බෑ. ඒ වෙලාවට තමයි අත්‍යවශ්‍ය මේක. නමුත් කල්තාපත් කරන්න බෑ. ඒක නිසා මේක කරන්න ඕනේ මැරෙන බව දන්න අය. ලෙඩ වෙන බව දන්න අය. එන්නේ තව තව නාකි වෙන බව දන්න අය වහවහ මේක කළොත් ඒ මනසට තියෙනවා මේක බහාතබල මොන දේ කරුවත් තමන්ට කරන අනදරයක් අකරුණාවන්තකමක් අමෛත්‍රියක්. ඒ සියලුවට බහා තබලා කොච්චර වගේ කියනද මේ වැඩේ කෙරුවොත් කිසිම කෙනෙකුට කටක් කරලා දොස් කියන්නේ. මෙච්චර බරපතල වැඩක් කතා කරලා නේද මේ මෙනික හුස්ම දිහා බලන ඉන්නේ කියලා බුදු ජානක කියලා තිනවා කවදාකවත්. ඒ වගේ සත්‍ක්‍රියාවක් කරන කෙනෙකුට අබෞද්ධයෙකුට යාට දොස් කියන්න බෑ මොකද මේ දේ තියෙන වටිනාකම මෙතකයි කියලා කියන්නේ. ඒ නිසා යෝගාවචරය විතරයි අර්ථ කුසලයේ සලකන මිනිහා. අර්ථ සිද්ධිය සලකන මිනිහා. ස්වార్థයේ සලකන මිනිහා. ඒක නැත්තම් තමන් තමන් අනුකම්පා කරන කියලා. අපි භාවනා නොකරන වෙලාවට අනුන්ට අනුකම්පා කරන තරම් මාන්නකාරක හදාගෙන කුඹගෙන අනුන්ට උදව් කරන්න හදනවා. ලෝකෙට පරකාශ ගෙදෙට්ට මරදාති කියලා කියන්නේ ඕනවා. තමන්ගේ තමන්ගේ වැඩක්වත් කරගන්න බැරි ඇත්ත මේ අනුන්ගේ දුක් කලවන්න කල්පනා කරනවා. අනුන්ගේ සැප ලබලා දෙන්න කල්පනා කරනවා ඒක කවදාකවත් ආමිෂයෙන් එහාට යන්නේ නැහැ. ඒ නිසා Taman ආවේ මෙච්චර දුර ගමනක් ගෙවාගෙන මෙච්චර කාලයක් ඥාය ප්‍රමාණයක් අයින් කරන වස්තු ප්‍රමාණයක් අයින් කරන ඊට පස්සේ මෙහි ඇවිල්ලා භාවනා කරනකොට ඒ දාලා ආපු කුණු කන්දල ගැන කතා කරන එක බුදුහාමුදුරු පෙන්නන්නේ ගැරණියෙක් හැවහැලුවට පස්සේ ඒක ඉතුරු වෙච්ච ගෑල් ඒක හැවට ආයෙ රින්ගන්න හදනවා. ගැරන්ඩිය හවක් හැලුවට පස්සේ කෑල්ලක්වත් යන්න දෙනව පඳුරක් අස්සෙන් කියලා මුලක් අස්සෙන් කියලා දෙවලක් අස්සෙන් කියලා අන්තිම පොත්තක් ගලවලා. ඒක කියන්නේ හැවහලනවා කියන්නේ. නමුත් හවපු හවපු හලක් හවක් ආයදා ගැනීමක් ගැරන්ඩිය කරන්නේ. ඒ නිසා සමහරු පැවිදි වුණාට පස්සේ ගිහි කාලේ තියෙන උපාධි නාම පිටිපස්සේ ලියා ගන්නවා. ඉතින් අර හැව දාගෙන යන හරි අචුරය ගැරඩිය ඊට පස්සේ ඉච්චර කියන දේ වෙන එකක් නෙවෙයි. අලුත් තම ලස්සනයි අර වර්ණ කුරු බන්දලේ දාගන්න. මෙතෙන් ආවට පස්සේ හැව දාලා ඉන්න. ආයේ ඔළුවේ දාගන්න එපා ඔටුන්නක් වාගේ. ඒක කැත. ඒ ඔටුන්න තමයි අපිට ඔය කාමච්ඡන්දේ වශයෙන් පාරමී. ඉඳගත්තර පස්සේ අර ගෙදර දාලා ආපු දේවල් ඊයේ කරණ තියෙන දේවල් හෙට කරණ තියෙන දේවල් ආවිල්ලා අපි දන්නේම නැහැ පඹගාලේ පැවිදිච්ච ඉවලෙක් වගේ කරකලා තරනවා. අරමුණේ හිත ඉඳින්න බෑ. මේ ගතිය ඒ කියන්නේ මේ කාමයේ අතහැරියට කාම ගුණයේ අතහැරියට කාම සංඥාව එළවෙලව පහර දෙන ගතිය එක්කෙනෙකුගේ පුද්ගලික දුර්ලභමක් නෙවෙයි. ඒ ඒ කාමයාගේ තියෙන නපුර. ඒක තේරුම් අරගෙන ඒකට නිසි පිළිතුර දෙනවා මිසක් අනිකට අල්ලේ තියන නොදකින් කියලා වැඩක් නෑ. කනගාටු වෙලා වැඩක් නෑ. අන්නේම කටයුතු කළොත් විතරක් ඒ කෙනාට අර කාය විවේකයේ වශයෙන් අර කියන විවික්තං අප්පනිග්ගෝතං නිගාල වාලමික නිසීවිතං කියලා අපි ඇති කරගත්ත කායි විවේකයක් තියෙනවානේ. නෑදෑයන්ගෙන් වෙන් වෙලා වත්තු වෙලා අන්නේ කායි විවේකේ චිත්ත විවේකයක් පාඩපත් කරගන්න ඕනකම. ඒ කියන කාම ගුණ සහ කාම සංඥාවල් වෙනුවට චිත්ත ඒකාග්‍රතාවය, ප්‍රීතිය, සුඛය, විතක්කය, ਵਿਚාර වගේ ධර්ම එන්න පටන් ගත්තාම ඒක නට තේරෙන්න පටන් අර ගන්නවා මේ ජීවිතය ඇතහැරලා කැලේට මේ ප්‍රයෝජනේ නම් මුඛාකාරී රූප කර්මස්ථානෙක හිත තියන්න. රූප කර්මස්ථානෙක හිත තියලා මේ වාංගු වෙලා මේ විදිහට කාමයේ කුණසා කාම සංඥා ඉවත් කිරීම සමත විපස්සනා කියන දෙකටම ගැළපෙන ධර්ම දෙකක්. මේ දෙකටම සමථ වේවා විපස්සනා වේවා දෙකටම යෝගාචර තියෙන එකම උපකරණ තමයි සතිය. සිහිය අප්‍රමාදය එළඹ සිටීම ආනේ මූණට මූණ දීලා ඒ කරන කටයුත්ත භාවනා කරන වෙලාවේදී අර ඉස්සෙල්ලම මම පටන් ගත්ත කෙනෙකුට කියත හැකි මේක තන්නේ කරම හිත හදන වැඩක් කියලා. හිත හදන වැඩක්, හිත වෙනස් කරන වැඩක්, සාහිත නිදහස් කිරීමේ වැඩක් කියලා. නමුත් ඒක හිතලා විතරක් කරන්න බෑ. නුපුරුදු කෙනාට ගිහිගේ ඉඳලා කරනවට වැඩිය මේ වගේ දීගේ අතහැරලා ආවම පහසුකම් තියෙනවා. ඒවට කියනවා අනුග්‍රහ කියලා. ඒ නිසා අපිට ගිහිගේ කරන්න බැරි නම් කරදරකම් කටුතන බැරි නම් අනුග්‍රහ පිණිස මේ වගේ වෙන තැනකට යනවා කියන එක මේ මනස සකස් කරන වැඩකට මොකටද තැන් මාරු කරන්න මට ඕන දැනක් කරන්න පුළුවන් නේද කියලා අපිට මේ ඔලොමොට්ටල කතා කතා කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ ගිහිගේ හැරලා වෙන තැනකට විවේක තැනකට ගියත් වරදින්න කිරිති. ඒ නිසා අපිට කරන්න දෙන්නේ කරන්න පුළුවන් හැටිය උපස්ථාන කරන්න ඕනේ, අනුග්‍රහ කරන්න ඕනේ, සප්පාය කරුණු සලසලා දෙන්න ඕනේ. දීලා මේක පුරුදු කරාට පස්සේ ටික ටික ටික ටික ආස්වාද ප්‍රසආසී වම දකුණේ පිම්බීමේ හැකිලිමේ ඉන්න ඉරියව පාතන ගියාට පස්සේ ඒ යෝගාවචරයට මේ හැකියාව විවිධ වෙනස්කම් යටතේ රකින්න පුළුවන් ගතියක් එනවා. අපි කී දෙනෙක් ඒ වගේ පෙර සංසාරෙන් එනවා මේ ගුණ තීනට ඉන්නවද කියලා දන්නේ නැහැ. ඔව් මේ වගේ වෙලාවක බණක් කියනකොට උපදෙස් දෙනකොට දෙන්නේ මොකක්වත් නැති ආධුනිකයෝ කියලා හිතනවා. ඒක මේ නිග්‍රහ කරන්න කියන එකක් නෙවෙයි. සියලු දෙනාටම තේරුම් ගැනීම පිණිස සරල කිරීමකට කරන එක. නමුත් හොඳට පෙළ භාවනා කර පුරුදු ඇති ඇත්තෝ උපනිෂේ සම්පatti තියෙන ඇත්තන්ද ඒ තරම්ම පරිසර සාධක අවශ්‍ය කරන්නේ පටන් ගන්න විදි ටිකක් ඕන කරනවා ඊට පස්සේ ඉක්මනට හිත අර වගේ අරමුණක නැත්නම් ආන පුදුගෙන ඉන්න වෙලාව ධානාපාන වගේ අරමුණක සක්මන් කරන වෙලාවේදී වම දකුණ බලමින් එව නැත්නම් ඉදින්දා ජීවිතේ කටයුතු කරනකොට සත්‍ය පවත්තන දේවල් පිළිබඳව ඉක්මනට අල්ලා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් අද ලංකාව වගේ සම්ප්‍රදාන කුල රටවල් වල කියන කතාවක් තමයි එහෙම අල්ලගන්න පුළුවන් ශක්තිමත් ඇත්ත බුදුහාමුදුරු ඉන්න කාලේදී පහළ වුණා උක්කටිතඤ්ඤ විපංචිතඤ්ඤ දැන් අපි එහෙම බැරි වෙලා හැලිච්ච කට්ටිය. ඒ නිසා අපි අතර කාටවත් එහෙම දක්ෂකම් නැති වෙන්න ඉඩ තිබේ කියලා තමයි ඒ ගෞතම සීල සම්බුද්ධ ධාතනී මේ පිටිට ඇන ගහලා වල්ලන්නත් හදනවා කට්ටිය. ලංකාවේ විතරයි ඔය මලියදේව මහරහතන් වහන්සේ හිටපු තැන පන්සලට ගිහිල්ලා වැඳලා කියන්නේ අන්තිම රහතන් වහන්සේලා හිටපු තැන පන්සලට වඳින රට එකම රට ලංකාව විතරයි. අනිත් තැන් වල රහත් වෙන්න උත්සාහ කරනවා. අපි අන්තං ගිහිල්ලා අන්තිම රහතන් වහන්සේ හිටපු තැනට වැඳලා හරි පින් කරගන්න හදනවා. අපි තමයි මේ ශාසනීය විනිපෙට්ටියට ඇඟිලි නැන ගහන්න හදන જાතිය. ඒක තමයි බුද්ධ ජාතියේ ඉස්සෙල්ලා අපිට තිබුණු අනන්‍යතාවය. දැන් නෑ. දැන් සෑහෙන පිරිසක් ඉන්නවා පෙරපින් නැති වෙන්නත් ඉතින් කමන්නේ අපි ආධුනිකයෙක් වගේ පුළුවන් ටික කරමු කරගෙන කරගෙන යනකොට තියෙනවනම් පෙරපින අපට අනුග්‍රහ කරાવી නැත්නම් අපි අලුතෙන් පටන් ගන්නවා ඒක නිසා ඒ වගේ සක්‍රියාවක් පටන් ගන්න තැන බුදුජානසකින් නිවන් දකින්නටත් වැඩි වටිනවා දකින්න නිවනටත් වැඩි වටිනවා ඒකට එළඹෙන චිත්තක්ෂණය මොකද ඒක තමයි ජීවිතේ හැබෑම වෙනස ඇති කරන තැන අපි මේ කාල බිල නැතුව නෙවෙයි. සැප විඳලා නැති නෙවෙයි. අපි දන්නවා ඒකෙන් ලබන්න බෑ. ඒකෙන් ලබන්න 199.99ක් මානවය දඟලද්දී අපි මේ අනිත් පාර ගියානේ. අන්නේ වෙනස ඇති කරගන්න අපිට කවුරුත් බලපෑමක් කරේ නෑ තමයි කරගත්තේ. අන්නේ ඒක අමතක වෙච්ච වෙලාවට තමයි අපිට මේ ඊගා ප්‍රතිඵල නොලැබීම පිළිබඳ පශ්චාත්තාපය. ඒ නිසා නිතරම කියනවා දැන් පැවිදි ජීවිතේදී අපි සිවුර අත් දෙකේ තියාගෙන අත්දැකේ කුර තියාගෙන උපාධ්‍යයන් වාසලාගෙන ගිහිලා ධබ්බ දුක්ඛ නිස්සරණ නිපාන සච්චකරණත්තාය ඉමං කාදාවංගයත්වා පබ්බාජේතමං බන්තේ කියලා අනේ ස්වාමීන් වහන්සේ සංසාර ජීව දුක් ගෙවම් කරලා ධබ්බ දුක්ඛ නිස්සරණ ජීව දුක් ගෙවම් කරලා නිබ්බාන සච්චකරණ නිවන් සාක්ෂාත් කිරීම පිට මේ සිවුර බාර අරගෙන මම පැවිදි කරන සේක්වා කියනකොට ඒ ඒ ඒ පැවිදි අපේක්ෂක කුලදරුවන් හිතේ මොන තරම් ශ්‍රද්ධාවක් තියෙනවද ඔව් කැවිසිනාට පස්සේ මේක අයහා වෙනවා. අඩපුලික දේරම කරනවා. ඌ දන්නවනම් අර අර වෙලාවේ මං ආවේ මොකීටද කියලා. ඊට පස්සේ ඔය දඩම්බරකම් කරන්න ඕන කමක් නැහැ. ඒ කරන්නේ අර අර චිත්තක්ෂණය අපිට කරන්නේ. අනේ මම මේ වගේ ගත්ත සිරුරක් මේ දරාගෙන ඉන්නේ. ඇයි ඇයි මේ අහිංසක වෙලාවේ තිබුණු මේ ශ්‍රද්ධාව එහෙම තියාගෙන ඉන්න බැරි කියලා. මහසිසාරද ස්වාමීන් වහන්සේ ඊටාම ගැඹුරින් පොත ලියලා කියනවා. සුද්ධ කල්පනා කරන්න කියලා අපි පුංචි කාලේ අපිට සත පහක් හම්බෙච්චාම කොච්චර සතුටක් වෙනවද? තඹ සත පහේව තිබුණා ඒකල රෙදි සත පහේව තිබුණා. ඒකක් හම්බෙච්චාම අපි අගය කරන්නේ මොන තරම් නඹුද? දැන් සත පහක් තිබුණ නැවිලා ගන්න නැහැ. දැන් ලක්ෂ පහක් අකුණාට තියනවාද කියලා බලන්න සතුටක් මොකද වෙලා තියෙන්නේ අපිට? අර පුංචි දේ සතුට වෙන්න පුළුවන් ගැතිය නැති වුණාට පස්සේ අපි මයිච්ඡත් මයිච්ඡත් භාවයටපත් වුණාට පස්සේ මොන දෙයකින්වත් සතුට කරන්නේ භාවනාදී අපි සතුටුනේ තාමත් පුංචි දෙයක් එක චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නකම පුළුවන්කම ඊට පස්සේ අපි හැම හැකියාවක් පුරගන්න මොකටද ඊගා චිත්තක්ෂණේ මම දැන් මේක ඊගා චිත්තක්ෂණේ මම දැන් මෙතන අන්න ඔය ගැම්මේ පළවෙනි චිත්තක්ෂණේ තිබීම තමයි අර බුදියන්නේට පෙරා හිටගෙන අඩියක් තිබ්බා වගේ 2යි 3යි 4යි 5යි 6යි 7යි කියනකොට උන් ඇවිදින්න එකට ගන්නවානේ ආන්නේ වගේ තමයි මේ සක්මන් කරනකොට පියවර හතක් ඉතින් ආශ්‍රත් ප්‍රසාර භාවනා කරන හුස්ම හතක් එක දිගට කරගෙන යන්න පුළුවන් නම් මේ මනසට පැහැදිලිවම මේ ජීවිතේ rahat වෙන්න පුළුවන් බාට ඒ තාතිකේ හොතලම තියෙන එක නැවත නැවත කරලා කරලා කරලා කරලා පුරුදු කරගෙන යමෙක් කියනොන මට එක හුස්මක්වත් බලන්න බෑ කියලා ඉතින් අභාවයයි කියලා කියන්නේ. ඉතින් ඔය මේ චිත්‍රයට ආපු ඒ කණ්ඩායම වලින් අහනකොට මට ඒ කණ්ඩායම වලින් අහනකොට එක්කෙනෙක්වත් භාවනා කරලා නැහැ. ඉතින් මට පටන් ගන්න තැනක් තේරෙන්නේ නැහැ. ජීවම කෙනෙකුට භාවනා ගැන කතා කරලා වැඩකුත් නැහැ. හැබැයි ඒගොල්ලෝ කියන කියලා දෙන්නේ. ඉතින් මම කොහෙන් පටන් ගන්නේ කියලා දෙන්න විදියක් නැහැ. ඒ නිසා මම මෙතන කවුරු හරි නැද්ද පොඩ්ඩක්වත් භාවනා කරපේ. එතකොට මේ වයසට අම්ම කෙනෙක් නැගිලා කිව්වා අත උසලා මම කරලා තියෙනවා කාමී සන්තෝසයි. යන පාරේ මේ තව කෙනෙක් දකින්න හම්බෙච්ච එක. ඊට පස්සේ වැඳලා කිව්වා අනේ ස්වාමීනාට මම එච්චර පද බල භාවනාකාරයෙක් නෙවෙයි. අර වහන්සේ ඇහුව නිසා කිව්වා කියලා. මම කිව්වා අම්මා දැන් මම මොනවා හිතුවත් මේක ඉස්සර තේරෙන්නේ නැහැ. අම්මගේ කටහඬින් කියන්න බලන්න අම්මා මොකද්ද කරන්න බලනවා කියලා අනේ ස්වාමීන් වහන්සේ මට එහෙම කියලා දෙන්න දෙයක් නැහැ මම පොඩ්ඩයි කරලා තියෙනවා. මොකද ඒක තමයි වටිනම දේ. අනේ අපි ගමේ වන්තලේ ආවරණ පිංචිත් දෙන්න ඕන ස්වාමීන් වහන්සේ භාවනා කරන වෙලාවක ඒ හඳුර කිව්වලු දවසකට මලක් කිමින තරම් එක හුස්මක් සතියෙන් ගන්නයි කියන්නේ. ඒක තමයි මගේ හිතේ තියෙන්නේ. මම කොහොමද බලා බැන්නට ගමේ හාමුදුරන්ට බලපන් මේ වචන තියෙන වටිනාකම. දවසකට මලක් කිමින තරම් එක හුස්මක් 100 ගන්න පටන් අරගත්තොත් ඒක තමයි භාවනාව. ඉතින් අපිට හිතන්න අපිට තියෙනවා අම්මා මල, ගෙට ගිනි ගත්තා, සුනාමි ආවා. ඒ මොන මල හොන්තුවවත් මලක් කිමින තරම් එක හුස්මක් ගන්න බැරිද? ඊටතරිය මොන කාලකන්නිකමද අපිට තියෙන ජීවිතේ? ඉතින් මෙතනින් පටන් ගත්තා නම් එක කළ මලක් කිමින තරම් හුස්මක් එකට ගත්තා නම් දෙකක් තුනක් හතරක් පහක් මෙච්චරයි බුදුබණ කියන්නේ මෙච්චරයි කල යුත්ත මේක විතරක් දවස ගැන කතා කරන්න අනිත් වල්පල් හැලි මොකක් කතා කරන්නේ අපි මොකද කරන්නේ ඒක මුංජි කරලා සැලකලා ගියාට අල්ලපු ගෙදර පතෝල හොද්දට ලුණු නැහැ කියයි ඒ ගෙදර බබාගේ වන්න අයම හොටු පෙන්දක් ඇවිල්ලා තියෙනවා කියන්නේ ඕව තමයි කතාව. ඉතින් කොහෙද කවදාක සත්‍යයක දිට්ඨියක් ඉතුරුවක් වෙන්න පුළුවන් බෑ. එනිසා දවසකට මලක් වෙමින තරම් උස්මක් අරගන්න ඒ කියන විතරක් කතා කරනවා. ඒක කචුකුචු කරන්න දෙයක් නැහැ. අපි අනික අනික කරන හැම කතාවකින්ම කෙලෙස් වලට ආවල. කෙලෙස් වලට පොහොර දාන. කෙලෙස් වලට ආහාර දෙන. බුදුදහම කියනවා ආහාර තියෙන තාක්කල් කෙලෙස් වෙනවා. මේ වෙනුවට සතියට පොහොර දාපන්. සතියෙන් කරපු වැඩ ගැන විතරක් කතා කරන්න. සතිය ගැන විතරක් අපි කියලා කතා කරමු. අනික සියල්ලම තිරසක් කතා කරමු. චිරච්ඡන ඔළුව හරහා තිබ්බ කතා විතරයි. ඔළුව ගෙලින් කරන කතා විතරයි සතිය කතා. ඒක කතා කරනකොට මේ වගේ දේවල් කතා කරන්නේ. ඒකයි මේ මේ වංගල්ක තිස්ස ප්‍රතිස්ස උපතිනහම්දුරෝ තමන්වාසික ජීවිතේ දෙන්න පුළුවන් හොඳම හරිය අමාරු කවුරු පිළිගන්න කැමති නෑ. නමුත් ඒ ගැන විතරක් කතා කරන නිසා ඉතින් සංගීතකාරක ස්වාමීන් වහන්සේලා වේවා බණපොතට ඇතුල් කරා. ඉතින් අපි අදත් ඇසුරු කරනවා. ඒ නිසා කල්පනා කරන්න මේ මේ ජීවිතේ පුරාම තමයි ලබලා තියෙන කරලා තියෙන දාන ආදී කුසල කර්ම සීලාදී දේවල් භාවනා ආදී දේවල් සියල්ලම කල්පනා කරලා මේ සියල්ල ශක්තිය නිසා මට හම්බෙලා තියෙන එකම දායාදේ තමයි ඕනම වෙලාවක නැත්නම් අපි දු හොඳම වෙලාවක හුස්ම කීයක් සතියේ යුක්ත මම මේ හුස්ම ගන්නවා දහනවා නෙවෙයි රූප බලනවා නෙවෙයි ගඳ බලනවා නෙවෙයි හුස්ම ගන්නවා හුස්ම පිට කරනවත් නෙවෙයි කියලා මේ සුද්ධ දැනගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඊට පස්සේ උස පිට කරන වෙලාවදී මේ ශබ්ද ආනවා, රූප ආනවා, ගන්ධ රස බලනවා, වේදනා විතරනේ ආශ්වාස කරනවා, මේ ප්‍රශ්වාස කරනවා කියන. මෙන්න මේ කලෙලිය, මෙන්න මේ සාංශුද්ධිය නිවනම කියලා හිතාගත්තට කිසිම දෝෂයක් නැහැ. මේක නිවනමයි කියලා හිතාගත්ත කිසිම දෝෂයක් නැහැ මොකද ඒක තදංග නිරෝධයක් එතරම් පිරිසුදුකමක් දෙනවා මේ පිරිසුදුකම තමයි චිත්ත විවේකය කියලා කියන්නේ නැත්නම් ලබාගත් කාය විවේකය චිත්ත විවේකයක් ලබන බවට පටන් අරගන්න ආරම්භය මෙතන. ඉතින් ඒ ටික ඇතිකරන්න අර කාය විවේකය අවශ්‍යයි. කාය විවේකය අපි හිතත් එක්ක මොනවක්වත් වැඩ කරන්නේ දැන් හිතත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. නමුත් මේ තාම චිත්ත විවේක අවස්ථාව මේක හොඳට පළපදියම් වෙලා ගෙදර ගියා වාගේ දැනීමක් අපිට ගියාට පස්සේ තමයි එහා පැත්තට තියෙන ඒ කියන්නේ උපදි විවේක වශයෙන් කියන විපස්සනාට අපි සුසුකම් ලබන්නේ. ඒක නිසා මේ ગાථා පෙළේ ඉස්සරහට මේ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා මේ ඇති කරගත්ත පරිසරය තුළ ඉඳගෙන වරින් වර සමතේ වරින් වර විපස්සනා වඩමින් අර ගැඹුරු කෙලෙස් කපා දැමීමේ ක්‍රමය. ඒක නිසා වෙන මොනක්වත් අදහන්න එපා. තමන් මේ විදිහට ගත්ත මේ කාලය දවසක් හෝ වේවා කාලය වෙන් කරගෙන ඒ කාලයමයි මගේ ජීවිතේ මම කරලා දු උත්තම කුසලය ඒ වෙලාවේදී මම පුළුවන් තරම් උත්සාහ කරා කොච්චර වැරදුනත් මෙන්න මෙච්චරක් මට තේරුමක් තියෙනවා හුස්ම මෙච්චරක් ගන්න පුළුවන් පියවර මෙච්චරක් ගන්න පුළුවන් මේ දේ මැරෙන්න ඉස්සෙල්ලා හුස්ම දෙකක් ගන්න එක නම් තුනක් ඇති කරගන්න පියවරක් දෙකක් කරන එක නම් හතරක් පහක් කරන්න ගන්න ප්‍රයත්නය තමයි අපි භ්‍රමචර්ය ජීවිතය කියලා කියන්නේ ඒක නිසා සියලු කුසල් වලට වැඩිය මේක උත්තම කුසලයක් වශයෙන් සලකගෙන ඒ තමන්ගේ තියෙන අසුබිමම ඉදිරි ගමන සඳහා නැවත නැවතත් යොදවමින් ගමන් කරන්න පුළුවන් වෙනවනම් ඒ කාන්තේම පිට ඉස්සරහදි මිට ලොකු ජවයකින් එනත ලොකු දැනුමුතු කාංශයකින් ක්‍රමශා විදි රාශිය ඉදිරියට යනවා. හැබැයි කවදාකවත් අර ඉස්සල්ලා මේක තේරුම් ගන්න ගත්ත ප්‍රයත්නය අමතක කරන්න එපා. අමතක කරපු ගමන් හිත ජඩ වෙනවා. අමතක කරපු ගමන් හිත උදාතු අල්ලන්න ගන්නවා. උදාතු අල්ලපු ගමන් පස වෙනවා. එචාර පළවෙනි මේක හුස්ම එක හුස්ම එක පිම්බීම හැකිලිම එක පියවරක් සතියෙන් තබා ගැනීමට ගන්න ප්‍රයත්නයද කියනවා ආධුනිකයකට කියනවා ආධිකම්මික විපස්සක කියලා. අන්නේ ආධිකාමික ගතියම අගේකරණ යන පටන් අරගත්තොත් අපිට දිගටම ඒ වනවාසී වීම නැත්නම් කැලීර පැමිණීමේ සතුට එතරම් ප්‍රතිවිඳින්න පුළුවන් වෙනවා ඒකමයි අපි නැවත ආයෝජනය කරන්නේ ත්‍යාගදවශී ධර්ම දේශනාවක් තම කරගෙන යන වැඩේට අගයක් ආඩම්බරයක් ප්‍රතිවිඳ පිළිස හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිල් දිනාට සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා